ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම සාදුකාරයක් දීලා සූදානම් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමෝච භික්කවේ සම්මා දිට්ඨි අනාසවා ලෝකුත්තරා මග්ගංගා යාකෝ භික්කවේ අරිය වින්න විනය අරිය අරිය චිත්තස්ස අරිය අනාථව චිත්තස්ස අරිය මග්ග තමන්ගිනෝ අරිය මග්ග භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විචේ සම්බොජ්ජංගං සම්මා දිට්ඨි මග්ගංගා අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා තීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්න අවස්ථාවක්. අද අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ අපි හැමදාම කාලසටහනේ ධර්ම දේශනාවට කාලෙ වෙන් කරගෙන තිනවා. අද දෙවෙනි දවසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 27 වෙනිදා ධර්ම දේශනා කාලයයි. අපි මේ ධර්ම දේශනා එකම පිරිසක් වගේ මේ භාවනා වැඩමුළුවට නිචපතා සම්බන්ධ වෙන නිසා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ මෙවර වැඩමුළුව සඳහා සර්වඥාන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මහා චත්තාරීසක සූත්‍රය කියලා බොහෝම වටිනා සූත්‍රයක් තමයි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් මේ පොත්පත් පෙරලන කෙනෙකුට මේ සූත්‍රයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී සරුවචනාංශේ විසින්ම සවැත්නුර ජේතවනාරාමේ රැස්සලා ඉන්න මහා සංඝපිරිසට තමන්ගේම සෝත්හයෙන් මේ ප්‍රශ්නයක් මතු කරලා උත්තරයක් දෙනවා. මේ ආර්ය වූ සම්මා සමාධිය මොකක්ද කියන ප්‍රශ්නේ නැත්නම් මේ මාතෘකාව. වෙන විදිහට කියනවා නම් මාර්ග චිත්තයක් ලබා දෙන්න එහෙම නැත්නම් සෝවාන් ආදී මාර්ගයක් ලබා ගැනීමට හේතු වෙන සමාධිය. ඊට පස්සේ මේක ਸਰවචනanse මාත්‍රකාව තියලා ඒක විස්තර කර දීම සඳහා සඳහන් කරනවා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ දක්වන මේ සම්මා සමාධිය මේ මාර්ග චිත්තක්ෂණයේදී වැඩ කරනකොට ඒක ඊට පූර්වාංගම වෙච්ච සම්මා දිට්ඨිය සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ඒ පූර්වංගම වෙච්චි මාර්ගාංග වලින් තෙද ගැන්විලා ඒ පූර්වංගම වෙච්ච මාර්ගාංග අනුව තමයි මේ සම්මා සමාධිය නැත්තම් මේ ආර්ය වූ සම්මා සමාධියක් හදලා දෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදී මේ වගේ ආර්ය සම්මා සමාධියක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒකේ නායි ගමනට අවශ්‍ය අඩුම කැඩුම වශයෙන් ඒ මූලික වූ ඊට කලින් පෙරගමන් කරුවන් වෙන ඒ මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුරු මාර්ගාංග සම්පාදනය කර ගන්න අවශ්‍ය වෙනවා ඊට පස්සේ ඒ තුලින් සම්මා සමාධියට පූර්වංගම වෙන්නා වූ සම්මා දිට්ඨිය ඉදිරියට අරගෙන මේ සම්මා දිට්ඨියත් අපි ඊයේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා වගේ මේ ලෞකික ජීවිතයේ සම් එහෙම නැත්නම් මේ සම්මුති ලෝකේ ගත කරන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටි මට්ටමක ඉඳලා සම්මා දිට්ඨියකටපත් වෙනකොට ඒකට කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා. ඒක ආශ්‍රව සහිතයි. තාමත් ආශ්‍රව සහිතයි. නමුත් කුසලතා ඇති කරනවා. දක්ෂකම් පිං ඇති කරනවා. ඊට පස්සේ භව ගමනට අවශ්‍ය සම්පatti කර තත්ත්ව භව භෝග සම්පatti ලබා දෙනවා. ආන්නෙම ලබා දීලා යාට අවශ්‍ය පහසුකම් ලැබුණාට පස්සේ එයා ඒ සම්මා දිට්ඨිය දියුණු පවණු කරගෙන අවසානයේ කඩුල පණින තැනට මුදුන්පත් වෙන තැනට කෙල පැමිණෙන තැනට දියුණු පවුනාට පස්සේ එපීම පණින සම්මා දිට්ඨිය ඒකට කියන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඒක ආර්ය වූ සම්මා සමාධියක් අනාශ්‍රව වූ සම්මා සමාධියක් ආශ්‍රවයන්ගෙන් වැනි විනිර්මුක්ත වෙච්ච ඒ වගේම ලෝකෝත්තර පැත්තට පයින් සමාධියක්. ඉතින් මේක හැම වෙලාවෙදිම හදාරන කෙනෙකුට හරි ප්‍රශ්නයක් වෙනවා. කොහොමද මේ වගේ මේ ලෞකික සමාධියක් ලෝකෝත්තර සමාධියක් වඩටපත් වෙන්නේ? ඒපත් වෙනකොට මොන විදිහේ විපරිණාමයක් මොන විදිහේ දියුණු වීමක් මොන විදිහේ උත්කෘෂ්ඨ තත්ත්වකටපත් වෙනවද කියන එක හරි හැම වෙලාවෙම දාර්ශනික හදාරණ අයට මූලධර්ම වශයෙන් හදාරණ අයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකෙදී විස්තර කරන්න පුළුවන් අපි උසපැනීමේ තරඟයකට යෙදී ගත කරන කෙනෙක් බැලුවොත් සමිතියක සමාගමක කණ්ඩායමක එක එකනට එක එක මට්ටමේ උසපැනීමේ தত্ত্ব තියෙනවා. හැමෝට මෙහෙම කරන්නත් බෑ. සීමිත පිරිසක් තමයි ක්‍රීඩා තරඟ ඉදිරිපත් වෙන ඉදිරිපත් වුණාට පස්සේ එක්කෙනෙකුට තව කෙනෙකුට වැඩිය පුළුවන්. මෙන්න මේ උසපැනීමට පුරුදු වෙච්ච ඇට්ටියට රීටි එහා ගියාට පුළුවන් මේ රීටි පැනීම කියලා තරගයක් තියෙනවා. රීටක් ආධාර කරගෙන අර උස්ස සාමාන්‍ය පයින් උස වගේ දෙකක් දෙකමාරක් වැඩියෙන් උඩ පයින්න පුළුවන් රීටක ආධාර කරන එකට අපි රීටි පැනීම පෝල් වෝල්ට් කියලා ඉගෙන ගන්න. ඉතින් ඒ තරගයේ අරිට වැඩිය උත්කෘෂ්ටයි. බලනින් ආයත බොහොම ආස හිතෙනවා මොකද අරිට වැඩි ලොකු සප්පා ඉනවා රිට කාදාර කරගෙන. ඉතින් අපි ගිහිතුවොත් මෙමෙ තරම් කරලා කරලා කරලා ඒ දිනන ක්‍රීඩකයා ඒ තමන්ගේ ජයග්‍රාහී පැම්ම බැනීමට ක්‍රීඩක් කොච්චර ආධාර කරනවද කිව්වොත් එයා ඒ පොළවෙන් ගැම්ම ගන්න ඒකෙන් විදලා වගේ උඩට යන්න ඒ රිට ඉතාමත්ම දක්ෂ විදියට පාවිච්චි කළා රිටේ උප්පරීම කෙලවරට ගිහිල්ලා රිට විසිකිරීමෙන් රිට පොළොවට තියලා තද කළා රිට විසිකිරීමෙන් තමයි අන්තිම ගැම්ම ගන්න. හරියට වෙලාවට යනකම් රිට පාවිච්චි කරන දැනගන්න ඔතන අන්තිම බිඳුවේදී පිට විසිකිරීමෙන් ගන්න ගැම්මෙන් තමයි පොල්ලෙන් එහා පැත්තට පයින්නේ. එතකොට මේ අන්තිම දැල්ලට යනකම් රිට පාවිච්චි කරලා ඒක කියන්න පුළුවන් ශාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා වගේ පොළොවට බර දීලා පොරෙන් ගැම්ම ගන්න අවස්ථාව තමයි රිටින්. ඉතින් රිට විසි කරන අවස්ථාව ලෝකෝත්තර අවස්ථාව. මේ වෙලාවේදී යෝගාවචරය තමන් විසින් අන්තිම මොහොත දක්වාම උනන්දු කරවෝ මේ දේ ඉවත ලෑමෙන් තමයි මේ විමුක්තිය කියන එකට නිදහස කියන එකට යන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝකයේ මං නිදර්ශනයක් අරගෙන පෙන්නුවේ අර ඉහළට මයන්ට උදව් කරපු රිට විසි කරන්න දන්නේ නැත්නම් කවදාකවත් දිනන්න බෑ. ඉතින් මේකට අපි කියන්නේ ඉනිමකට පයින් ගෑමේ ප්‍රතිපත්තිය කියලා. ඉතින් මේක එදිනදා ජීවිතේ වැඩවලදී තියෙන්නේ බොහොම පහත්, බොහොම නීච වැඩක්. Tamanට ඉහළට යන්න උදව් කරපේක විෂු කරලා දාන එක. නමුත් මේ Nissan වනේ ඇති කළ දැන් අවුරුදු 45ක් විතර යනවා. අර පැරණි චිත්‍රයක් තියෙනවා. අන්නේ චිත්‍රය ගියා බලන්න උඩට යන්න උදව් වෙච්ච ඉනිමකට පයින් ගහපු කතාව ඒක ඇඳලා තියෙනවා. උඩට පයින් ගහලා තමයි කඳ උඩට ගියේ ආයේ එන්නේ නැහැ කියන්නේ. අන්න ඒ වගේ මේ මාර්ගාංගයත් සම්මාදිට්ඨි මාර්ගාංගය වඩන වෙලාදීක බොහොම සාදරයෙන් ප්‍රේමයෙන් තනවා වඩාගෙන ගිහිල්ලා ඒකේ අවසාන කෘත්‍ය කරනකොට ඒකත් අල්ලු කරලා යෑමක් තමයි මේකේ තියෙන්නේ. නිසා අවසානයේදී පෝල් වෝල්ට් කරනකොට රීට විසි කරලා බාරකින් එහා පැත්තට පයින්නා වගේ ඒ ඒ සිද්ධිය ඊටාත්ම ආශ්චර්යවත් අපූර්ව සිද්ධියක් වාටපත් වෙනවා. ඉතින් මේක සරුවචනාංශේ ලෝකයේ තියෙන තර්ක ප්‍රඥාය ඉක්මවලා උන්වංශය සඳහන් කරලා තිනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය ලෞකික පැත්තකුත් තියෙනවා ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා ලෞකික පැත්තේ කියලා පැමිණීම තමයි ලෝකෝත්තර தત્වේ ලෝකෝත්තර தત્වේදී ලෞකික පැත්තේ දක්වපු ආකල්ප වලට හාත්පසම වෙනස් ආකල්ප වගේක් දක්වනව නෙවෙයි දැක් වෙනවා මේකයි බුද්ධ ආගමේ අනිත් ආගම් වලයි තියෙන ප්‍රධාන වෙනස අනිත්‍ය වගේ තියෙන ඒකාකාරී ක්‍රමයකට යන්නේ මේක නෑ අවසානයේදී පුදුමාකාර විප්ලවීය රැඩිකල් වාදී ක්‍රමයකට යනවා. ඒ නිසා සම්මා දිට්ඨිය ගැන ඉගෙන ගන්නකොට චත්තාරීසක සූත්‍රයේදී අපිට ਸਰුවචනාංශය ආර්දනා කරනවා මේ සම්මා දිට්ඨි જાති දෙකම ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක තමයි සාසවා පුඤ්ඤ භාගයා උපදිවේපක්කා මේ ලෝකෙට අයිති සාස ආශ්‍රව සහිත පිං වඩන භවෝග සම්පatti ලබා දෙන සම්මා දිට්ඨිය. දෙක තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ඉතින් අද මාතෘකාව අපි තියාගත්තේ කතමෝච බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. මේන විදිහට අර ඊයේ රීටි පණින්න පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා. ඒ අවසානයේදී ඒ රීටෙන් වැඩ වැඩේ අවසාන කළද රීට විසි කළා. එහා පැත්තට පණින අවස්ථාවේදී ඒක ਸਰවඥතා ඥානේ ਸਰවඥාසේ විස්තර කරන්නේ යාකෝ බික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමන්ගිනෝ අරිය මග්ග භාවේතු මේ දැනගෙන දැන් මේ මම වඩාගෙන යන්නේ මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය කරලා වැරදි අදහස් ප්‍රහාණය කරලා හරි පැත්තට හරි දැක්මට යොදාගෙන ඉන්න ගමන් ඒ මේ ජීවිතේදී මම නිවන් දකින්න ඕනේ මේ ජීවිතේදී මම කෙලස් කපන්න ඕනේ කියලා විශාල මෙහෙයුමකින් විශාල එල්ලේකින් විශාල යෙදවුමකින් ඉන්න කෙනාට විතරයි මේ ආර්ය චිත්තස්ස ආර්ය මේ අනාථව චිත්තස්ස කියනකේ මේ ආර්ය හිතක් කියන එක මේ ජීවිතේ ලැබිය හැකි අනාශ්‍රව හිතක් මේ ජීවිතේ ලැබිය හැකි ඒ වගේම ආර්ය මග්ග සමන්ගිනෝ මම මේ භාවනා කරන්නේ නිකන් හුදු මිනිසුන්ට කියා පාණ්ඩ නෙවෙයි එහෙම නැතුව වෙන භවභෝග සම්පatti සඳහා නෙවෙයි මේ ආර්ය මාර්ගයේ සමග අට හාද වෙන්න යාළු වෙන්න ඒ වගේම අරිය මග්ගේ වඩන්නයි කියන මෙන්න මේ විදිහට ඒ සම්මාදිට්ඨිය වඩන කෙනාට එnde එnde එnde එnde එnde කසක වෙන්න පටන් ගන්නවා මේක කළ යුත්තක් දැම්ම කළ යුත්තක් සර්වචනංශික නිදර්ශනයක් වශයෙන් කියනවා ඉසගිනි ගත්තකු ඒ ගිනි නිවන්න යනකොටත් වැඩියෙන් මේ භාවනාවේ සමාධිත්‍ය වැඩිමිට යෙදෙන්න ඕන. ඉතින් මේ භාවනාවට පෙළඹෙන බොහෝ දෙනාගෙන් බොහෝ දෙනෙක් මගදී මේක අතාරිනවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතාමත්ම කලාතුරකින් කියනකොට තමයි මෙච්චර වෙහෙස දුක දරාගෙන මේ කරගෙන යන වැඩේ මුදුන් පැමිණවීමක් කියලා පැමිණීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒකල අවුරුදු උත්සවයේටම තියෙන ඔය ග්‍රීස් ගහ තිබ්බහම විශාල පිරිසක් දඟලුවාට අන්තිමට එක මිනිහයි ඔය කොඩිය ගන්න. අනිගොල්ලගේ තටමන දැඟලිල්ල නිසා ග්‍රීස් ගා සුද්ධ වෙනවා. අර මනුස්සයත් මුලකෙන්දලා මහන්සි වෙන අන්තිමට ඒ මනුස්සයා තමයි උඩට නැගලා මේ කොඩිය ගන්න. එයාට විතරයි තෑග්ගක් ලැබෙන්නේ. ඉතින් අර බලානින කටියට විනෝදයක් හම්බ වෙනවා. අනික කටියක පස්ස බිම යන එක තමයි වෙන්නේ. ඉතින් භාවනා කරන්න ගිහිල්ලත් පස්ස බිම යන ගන්න පිටිස දැන් ඉසට වැඩි වැඩි. ඒ මොකද හේතුව වැඩි කොටසක් භාවනා කරනවා. නමුත් යම් දවසක යම් කිසි කෙනෙක් ඒ පිටිස අතරින් කැපිපෙන්නලා මේ කියන විදිහේ කෙලපැමිච්ච සම්මා සමාධිය සම්මා දිට්ඨියක් ඇති කරා නම් එයත් මේ දීයන්ආශිගේ ආශිර්වාදයක් ලබාගෙන අවිල්ලා පොට්ට chance එකට කරනවා නේ ඔටිසල කරලා කරලා කරලා කරලා කරලා කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද අනුව තමයි කෙරෙන්නේ. ඉතින් ඒ නිසා අද අපි මේ භාවනා කරලා සමාඩ වරදින්න ඉඩ තියෙනවා. නමුත් ඒක අහ කියන්නේ කවදා හෝ ඒ නියම ලෝකෝත්තර මාර්ග සමාධිය ලබන්න සමාධිය ලබන්න මේ උදව් උපකාර වෙනවා. ඒ නිසා සරුවචනාංශේ සලෝහිත නෑයින්ට මිත්‍ර අමාත්‍යවරුන්ට මේක කියලා දෙන්නයි කියලා කියනවා. පුළු පුළුවන් ප්‍රමාණය මේක උත්සාහ කරන්න උත්සාහ කරලා මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා යම් හේකින් සම්මා දිට්ඨිය මේකයි මිච්ඡා දිට්ඨිය මේකයි කියලා දන්නේ නැත්නම් තමන්ගේ ක්‍රියාපිළිවෙලේ මේ සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨිය නම් තියෙන්නේ ඒ පුද්ගලයා කරන හැම ක්‍රියාවකින්ම වචන කරන හැම වචනකින්ම හිතන හැම හිතවිල්ලකින්ම එයාගේ මිත්‍යා දෘෂ්ටිය පේනවා ඒක ඒ මිනිස්යාගේ දුක පිණිස අහිත පිණිස අකාන්තිය පිණිස අහිත පිණිස හිතිනවා මිත්‍යා දෘෂ්ටි සහිත මනසක් ඇති පුද්ගලයාට කවදාකවත් මොන්නම දේ කරත් හිත පිනිස කාන්තිය පිනිස දුක පිනිස සැප පිනිස පිහිටන්නේ ඒක මේ කවුරක් කරන දෙයක් නෙවෙයි මේ සෑම දෙයක් පටන් ගන්න. හිතෙන් ඒ හිතේ සම්මාදිට්ඨිය වෙනකොට මිච්ඡාදිට්ඨිය නම් තියෙන්නේ. ඒ මිච්ඡාදිට්ඨියම තමයි ක්‍රියාවෙන් වචනයෙන් හිතෙන් එළි වෙන්නේ. ඒක හැම වෙලාවෙම දුක පිණිස හිටිනවා. ඒකට ਸਰුවචනාංශේ උදාහරණයක් වශයෙන් දෙන්නේ කරවිල හැටයක් පොළවේ හිටවුවාම කොහොඹ හැටයක් පොළොට හිටපුවාම ඒක උරා ගන්නා තාක් උරා ගන්න ඕජාව චිත්ත පිනිස හිටිනවා කියන. ඒ හිටවුව ඇටේ හැටි. ඒ වගේ තමයි මිහිරි අඹපලයක් හෝ ජම්බුපලයක් හෝ හිටෙව්වොත් ඒක උරා ගන්න ඕජාව මිහිරි පලයක් ලබා දෙනවා. ඉතින් අපි මේ එසේ වූ මේ සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය හඳුනාගන්නේ නැතුව මේ වැඩ තියෙනවා යුතුයකම් තියෙනවා අපිට කරන්න වෙලාවක් නැහැ කිය කියා මාර්ගපාක්ෂික වචන කිය කියා හිටියට මිත්‍යා දෘෂ්ටියක් සමග බුදියා ගන්න මිනිහා මිත්‍යා දෘෂ්ටියක් සමග අවදි වෙන මිනිහා හැමදාම කරන කියන හැම දෙයකින්ම කරවිලාට හිටවපු මනුස්සයට වෙච්ච දේ වෙනවා. ඒ නිසා සංවේගය පහල කරගන්න ඕනේ. අපි මට මං අනුකම්පාවෙන්ද මේ දවස ගත කරන්නේ. මේ ජීවිතේ ගත කරන්නේ. මේ දෙන ආදර්ශය එහෙමද? වගේම අපේ දරුවන්ට අපි නියම දිව යුතුයේ අනුකම්පාව දෙනවද? අනේ මොනව දුන්නත් දෘෂ්ටිය සකස් කළා දුන්නේ නැත්තම් අහේනිය පිණිස හිටිනවා. අහිත පිණිස හිටිනවා. අකාන්තිය පිණිස හිටිනවා. දුක පිණිස හිටිනවා. ඉතින් අන්න මේ විදිහට බලනකොට මේ සමාධිත්‍ය ක්‍රමික වර්ධනයක් හරහා තමයි මේ මාර්ග සම්මාදිට්ඨිය බාටපත් වෙන්නේ මාර්ග සම්මා සමාධියක් බාටපත් වෙන්නේ. අපි ඊයේ දර්ශනයක් වශයෙන් ගත්ත මේ අනුග්‍රහිත සූත්‍රයේදී පෙන්වන ඉස්ලාම කෙනෙක් ඇති කරගන්නේ හොඳක් කෙරුවොත් හොඳක් සිද්ධ වෙනවා නරකක් කෙරුවොත් නරකක් සිද්ධ වෙනවා කර්මේශා කර්මඵලයේ පිළිගන්නා වූ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. ඒක තමයි බෞද්ධෙක් වෙනකොට ඉස්ලාම අපිට හම්බ වෙන දේ. බෞද්ධයන්ගමුත් වැඩි පිරිසක් මේකවත් පිළිගන්නේ ඒ දෙයියන් පස්සේ යනවා අවස්ථාවාදී වෙනවා එමෙතිතුමාගේ ලියුමක් ඉල්ල ගන්නවා මන්ත්‍රීතුමාගේ ලියුම් හොයනවා ඒ තමයි සුදුසුකම් නැති උනට පන්දමකින් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් කියලා තියෙන්නේ සරුවචනාංශය අපිට කර්මේ සහ කර්මඵලයේ අදහනවා නම් අපිට අවස්ථාවාදීන් වෙන්න බෑ. අපිට බ්ලැක් බයි chance නැහැ. මේක සිද්ධ වෙන්නේ ඒ ඒ හේතුඵල ධර්මයක් අනුව. අපිට අපි රැස් කරන ලද කර්මක මේකට අපි වෙන කොච්චර උපක්‍රම කරත් ඒ වයින් හම්බෙන ප්‍රතිඵල ඉතර yaadන දේවල් නෙවෙයි. ඒ නිසා බෞද්ධයන්ගේ වැඩපිළිවෙලේ පවා මේ බාහිරේ අය ගැන විශ්වාසයේ තබමින් නානා ප්‍රකාර ලාමක දේවල් ගැන විශ්වාසයේ තබන්න තබන්න ඒ බෞද්ධය කියා ගන්න පිටසි පවා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අවබෝධයේ සැකහිතන තුරුයි. ලෝකේ ගැන ගත්තොත් නම් ඊ타ත්ම සෝචනීයයි. අඩු ගානේ බයලජ්ජාවවත් නැහැ. ඒකන් සීලෙවත් නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන මූලික සම්මාදිට්ඨිය වශයෙන් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් අපි ඒක ඉගෙන ගත්තේ. එනිසාට සීලයක් වෙනස හික්මීමක් වෙනස බයලජ්ජාවක් වෙනස හිටිනවා. ඉතින් ඒකට යන ලොකු කැපකිරීමක් කරන්න එපා. ඒ වනේ කළ කළ දේ ඵල ඵල දේ කියලා පිළිගන්න මනුස්සයට ලොකු කැපකිරීමක් කරනවා. ආන්නේ කැපකිරීම කරනකොට මෙලවදීම අත්දැකියාගේ පරිලෝදී අත්දකින්න හැටි අපි පැත්තකට තිබ්බත් මෙලවදීම අත්දැකිය හැකි කොටස තමයි Tamanට හතරාකාර බයකින් නිදහස් වෙන්න පුළුවන්. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, උදුග්ගති බය කියලා තියෙන බය හතරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම සරුවචනාංශේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා කච්චිනිකෝ මේ අත්තා සීලතෝන උපවදති තී භික්කවේ අභින්නම් පච්ච වේකිතා. භික්ෂුවක් හැම වෙලාවෙම කල්පනා කරලා බලන කෙනා නිතර නිතර මගේ සීලයෙන් මට මගේ හිත උපවාද දෙනවද කියලා. හිත දෙස් දෙනවා. මම මේ සීලවන්ත කෙනෙක් ඉදිරියේ පෙනී හිටියාට මම මගේ සීලය තියනවාද කියලා. කච්චිනකෝ මේ සබ්‍රක්‍මචාරී විඤ්ඤු සබ්‍රක්‍මචාරී සීලතේවන උපවදන්ති इति පබ්බජිතේන අබුද්ධම් පච්ච වේකිතව. ඒ වගේම මං වටේ ඉන්න සබ්‍රක්‍මචාරින් වහන්සලා මට සීලෙන් උපවාද කරනවා නම් ඒකල සංඝ සෝබන ගතියක් නෙවෙයි. ඉතින් මේ සංඝයාට මේ විදිහට බුදුහාමුදුරුවෝ තමන්ගේ අතිජාත දරුවන්ට වගේ උදව් කරන එක ගියොත් මතක තියාගන්න ඕනේ. නෝ දවසින් දවස දවසින් දවස මේ සීලයේ කම්මසකත ඥාන සම්මාදිට්ඨියේ ඉදිරියට යන්නේ එහෙම නැත්නම් වනචර අශීලාචාර නැහැදිච්ච කම්ම සම්මෝහයටද වැටෙන්නේ කියලා. ඉතින් මේකදී මේ ආගමික නායකයෝ මේ අනික් කට්ටිය කම්ම සම්මෝහණයෙන් වළක්වන්නට ලොකු ප්‍රයත්න කරනවා. සරුවචන්සේ කිසිම තැනක කිසිම ආගමික නියකායකට එහෙම කොන්ත්‍රාත්යක් බාර දීලා නැහැ. Tamanටයි බාර දීලා තියෙන්නේ Taman සීලයෙන් ඉදිරියට යනවාද? Taman සීලේ නිසා අනුන්ගෙන් බැනුම් අහනද කියලා Taman කල්පනා කරනවා මිස කිසි කෙනෙකුට කිසි කෙනෙක් ගැන වගකීමක් වගකීමක් දීලා නැහැ. ආයතනක් තියෙනවා සර්වඥතාඥානෙ. ඉතින් යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් කර්මේ සහ කර්මඵලයේ අනුව කළ කළ දේ ඵලඵල දේ සිද්ධ වෙනවා මම එන්නේ එන්නේ සීලාචාර වෙනවනම් ඒ පුද්ගලයා අර දැන් කාලේ වචන කරන අසහනෙන් තොර පරිසර දූෂණයෙන් තොර චිත්ත දූෂණයෙන් තොර පුරවැසික් පාඩපත් වෙනවා අඩු වෙන්න පටන් ගන්නවා සමහරුන් මේ වගේ බාහන මධ්‍යස්ථානට පැමිණීමම ඇති තමයි තියෙන චිත්ත රෝග, මානසික රෝග, කායික රෝග දුරු කරන්නේ. මොකද හොඳටම තේන මෙහි ඉන්න කාලේ සිල්පත කඩන්න හම්බ වෙන්නේ. ඒක ඒක මතක හින්න මුළු ජීවිතේම මම මෙච්චර කාලයක් දැක දැක දන දන සිල් රැක්කා. ඒකත් මහ ලොකු දෙයක්. ඊට පස්සේ තමයි යාට මේ සීලක හිටිය කෙනාට පමණයි සීලයේ පිරිසුදුකම කියන්නේ කය වචන දෙකේ පිරිසුදුකම. මේක ඇති කෙනාට පමණයි මේ හිත හදන්න නැතුව කය වචන හැදුවට ඒකේ කෙලවරක් නැහැ කියලා. වෙන විදිහට කෙනා කය වචන හැදිලා yaadෙන්නේ නැහැ හිත හදන්න නැතුව. අපි සීලවත් කෙනෙක්, උපාසක කෙනෙක්, උපාසිකාවක් වගේ හිටියට සුදු වැලි මලවක වාඩි වෙලා හිටියට සාන්ත ධාතෝ පේනට හිතේ රාගේ තියෙන ඉඩ තියෙනවා. හිතේ ද්වේෂේ තියෙන ඉඩ තියෙනවා. මෝහේ තියෙන ඉඩ තියෙනවා. නිජබඳ තියෙන ඉඩ තියෙනවා. ඉතින් එතකොට අර කාය වචන දෙකේ කරන දුෂ්චරිත නම් පේනවනේ අනුණ්ඩ. නමුත් අර හිතේ මතුවෙන පරිඋත්ථාන මට්ටමට මතුවෙන කෙලෙස් සීලයක් කැඩීමට හේතු වෙන්නේ නැති නිසා අනුන්ට පේන්නේ නැහැ. නමුත් Tamanට පේනවා. මෙන්න මේ දෙක තමයි වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් දෙක අතර ඇති වෙනස. වීතික්‍රම කෙලෙස් කෙලෙස් වීතික්‍රමණය වෙනකොට උල්ලංඝනය වෙනකොට තව කෙනෙක් දකිනවා. නමුත් පරිඋත්තාන කෙලස් කියන හිතේ ඇති වෙන මේ නීවරණ ටික අනුන්ට පේන්නේ නැහැ, Tamanට පේනවා. අන්නේ අනුන්ට නොපෙන Tamanට පේන මේ කෙලස් සංසිඳීමට ගන්න ප්‍රයත්නයේදී කියනවා සමත භාවනා කියලා. මේක කවදාද ජයගත් දවසට ඇති වෙන සම්මාදිට්ඨියට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. මේක තවත් පැත්තකින් කියනවා නීවරණ කපහැලීමෙන් ධානාංග පාලවීමෙන් ඇති වෙන උපචාරාර්පණ සමාධි කියලා. මෙතෙන් නොටේ පුද්ගලයා ඒකාන්තයෙන්ම ආගම ආගමානුකූලයි ආධ්‍යාත්මිකයි යෙදී ධර්මයේ ගත කරන කෙනෙක්. මොකද ගිහි ජීවිතයක තියා අරණ්‍ය වාසීව පැවිදිලා ඉන්නකොටවත් මේ ධානයක් නඩත්තු කරනවා සමත සමාධියක් නඩත්තු කරනවා කියන එක එච්චර සෙල්ලමක් නෙවෙයි. ඒක නිකන් දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. එහෙම නැත්නම් තනි කඹේ ඇවිදින්න වගේ වැඩක්. දිගට පවත්තන එක. ඉතින් අටුවාචාරින් වහන්සලා පෙන්වනවා දුවන අස්සෙක් උඩ අලු පූල් ගෙඩියක් තියන හදනවා වගේ වැඩක් කියලා. ඒ තරම් දුෂ්කර ජීවිතේ යම් ආකාරයට හිත විනාඩි 5ක් 10ක් 15ක් 20ක් මේ කියන විදිහට නීවරණයන්ගෙන් තොරව තමන් මෙනෙහි කරන අරමුණේ භාවනා කරන අරමුණේම පාත්තන්න පුළුවන් නම් ඒක ලොකු හාස්කමක්. ඒක ලොකු ආශ්චර්යයක්. ඒක ලොකු උත්තරී මනුෂ්‍ය ධර්මයක් කියලා මේක සරුවත් channelසේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒදා ඒතාක් මේ සම්මා දිට්ඨියද කියන්නේ ආසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. මෙතනින් දැන් මේ පුද්ගලයා සමත භාවනා කරමින් ඉන්න පුද්ගලයා නැත්නම් සමත සමාධිය ඇති කරගත්ත පුද්ගලයා විපස්සනාවට හැරෙනවා. මේක මුළු භාවනා වැඩමුළුව පුරාම නැවත නැවත සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් මේමනේ හත්තර සැරේ කිව්වත් උඟ දෙනෙක් මේක තේරුම් අරගෙන තියෙන්නේ අමුතුම රටාවල් අනුව ඒක හොඳට හිටිනවද නරකට හිටිනවද කියලා කියන්න අමාරුයි. නමුත් මේ සමත සම්මාදිට්ඨියේ ඉඳලා විපස්සනා සම්මාදිට්ඨියට හැරෙනකොට එතනදී තමයි මේ ලෞකික වූ සම්මාදිට්ඨිය ලෝකෝත්තර වූ සම්මාදිට්ඨියක් බවට හැරෙන්න පළවෙනිම වංගුව ගන්න. ඒ ඇති කරගන්න විපස්සනා සම්මාදිට්ඨිය ਸਰවඥාන්සිකේ වචනෙන්ම සඳහන් කරනවා නම් ඒක පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගං සම්මාදිටි මග්ගංගං කියන වචන ටිකෙන් තමයි සඳහන් කරන්නේ. මේ විපස්සනා පැත්තට හැරෙනකොට සම්මාදිට්ඨිය තෙදගැන් වෙනවා, ඔප්නැං වෙනවා, කාර්යක්ෂම වෙනවා, බලවත් වෙනවා, පන්නරයක් හිරිනවා. අන්නේ පන්නරය පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලම් ධම්මවිචේ සම්බොජ්ජංගං සම්මාදිට්ඨි මග්ගංගම් කියන එකෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට අර සීලයක පිහිටීමෙන් ඇති වෙන කම්ම සම්මෝහය අයින් කරලා ඇති වෙන කම්ම කම්මසකතා ඥාන සම්මාදිට්ඨි ආලෝකයට වඩා නීවරණ ධර්ම දුරු කිරීමෙන් ආම්බ වෙන ඒ සමාධි ආලෝකයට වඩා ඥානයට වඩා විශිෂ්ට වූ විපස්සනාමය ඥානයක වර්ධනයක් සිද්ධ වෙනවා. මේක කිසි ආගමක කතා කරන්නේත් නැහැ විස්තරයක්වත් නැහැ මේකට සමීකරණෙත් නැහැ. නමුත් හොඳට මතක තියාගන්න බෞද්ධයෝ පවා අනිකුත් ආගම් වල ඔය කියන විදිහේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියට හුරු බුද්ධ ආගමෙන් කොපි කරගත්ත මොකද්ද මායාවක් කරනවා. ඒ වගේ තියෙන දෙයයන්ාංශ මෙහෙම මෙහෙම නීති දාලා තියෙනවා මේ රකපල්ලයි කියලා මේ අනපනක් තියෙනවා. හැම ආගමෙම තියෙනවා. ඇත්තටම මෑත කාලේ හොඳම ආදර්ශය පෙන්වන්නේ මුස්ලිම් ආගම. ලෝක විශාල වශයෙන් මේ වෙනකොට පැතිරෙමින් තියෙනවා. හරියටම කියනවා මේ වෙලාවට මේක කරන්න ඕනේ නැත්නම් කසයක් අරන් ගහන්න. මේ මෑතකදී ඒ සෞදි අරාබියේ කොහෙද කොරියන් එම්බසි එකේ වැඩ කරන මුස්ලිම් නොවන මිනිසෙක් පාරේ ගමන් කරමින් ඉඳලා තිනවා සිකුරාදා දවසක එතකොට මේ මුල්ලා කෙනෙක් ඇවිල්ලිවටලා සිකුරාද පාරට බහින්න තහනම්. අර මිනිහට කසෙන් ගහලා. දන්නේ නැහැ මුස්ලිම් දන්නේ නැහැ කොරියන් දන්නේ නැහැ තානාපතිකාරය මිනිස්සු හොඳටම අර මනුස්සයට ගහන. ඉතින් නඩු. දැන් කවුද වැරදිකාරයා? මුස්ලිම් ආගම හැටියට සිකුරාදා පල්ලියේ ඉන්නේ. ඒ ඔරසන් කියන වෙලාවේ ඕල්ලෝ අර කෑ ගහන වෙලාවට බෙල්ලමිරික වගේ කෑ ගහilla කෑ ගහන ආන්නේ වෙලාවට පාරේ හිටියොත් එම ගහන. ඊවන්සේ ඒගොල්ලෝ මොනවක්වත් දන්නේ නැහැ. තානාපතිසේ වෙට ගිය අල්ලගෙන ගහලා හොඳටම අර Tamanට නීති දාන්න අපි. දැන් නඩු. තව සුද්ධියක් ගිහිල්ලා සුපර් මාකට් එකේ දනිස් දෙකටත් උඩ කොට ගවුමක් අඳගෙන තෝර තෝර ඉඳද්දි ඒකේ ඉඳලා තියෙනවා මේ ඔය ආයතෝල්ලා කෙනෙක්. අර කෙල්ලට කසෙන් ගහලා. ඒ රටවල තහනම් මේ ඕන නැති ඇඳුම. හරිද හොඳට කරාටි දන්න කෙනෙක් අරු වැටෙන්නම ගහලා. සුපර් මාකට් එක ඇතුළේදී ගහ දෙනවා අත තියන්න බෑ. ඒ ඇමරිකන් නීති හරියට කවදාකවත් කාගවත් ඇඟකට පොලිසියටවත් අත තියන්න බෑ. අත තිබ්බොත් ඒක කිරිමෙල් නඩුවක්. අනිත් වගේ තද්ද බල නීති තියෙනවා. ඇත්ත ලංකාවට දැම්මනම් හොඳයි කියලාත් මට හිතෙන වෙලාව. මොකද අපේ එකේ මොකක්වත් නැහැ නේ. උඹට ඕන නම් සිල් ලකපන් නැත්තම් නිකන් හිටපන් කියලා දීලා තියෙනසෙ ඕසෙට සිල් ලකිනල බාරගත් ආහමඳුරොත් පිස්සු කෙලිනවා. බුද්ධ සාසන අමාත්‍යංශයත් පිස්සු කෙලිනවා. ඔක්කොමලා ඉතින් දෝරේට ගන්න ලෝකයක් තියෙනවා. ඉතින් ටිකක් වෙනස් බුරුමේ. බුරුමේ තියෙන හමුදා රජයක් ඒ සෙල්ලම් කරන්න දෙන්නේ. කිසිම ගෑනු ළමයෙකුට කොට ඇඳුම් තහන, හෝටල් රස්සාව තහන රජෙයිම තහන. කිසිම කිසිම ආකාරයක පත්‍රයක කාන්තා රූප වෙළඳ ප්‍රදර්ශන සඳහා වෙළඳ ප්‍රචාර සඳහා පත් කිරීම තහනම් බුදු පිළිම දැක්වීමක් තහනම්. අපේ ලංකාවේ දෙකම කැත විදියට පාවිච්චි කරනවා. බුදු රූපෙත් කැත විදිහට පාවිච්චි කරනවා හෙලිවල ගෑනුන්ගේ රූපත් කැත විදිහට පාවිච්චි කරනවා නමුත් මේක කෙනෙකුට තියලා තියෙන නිදහසක් ඒ වැරදිට පාවිච්චි කරොත් ඒ පුද්ගලයා වග වෙන්න අනේ එතනදී සෑහෙන මිනිස්සුගේ ශිෂ්ට ගතිවල හැදිච්ච ගතිවල මහත්ම ගතිවල කැපිපෙන්න ඉඩක් තියෙනවා මේක ਸਰුවචනාංශිකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ පුද්ගලයා දැනගෙන කරන එක. ඒ සඳහා ਸਰුවචනාංශේ අනුකයිත සූත්‍රයේ සඳහගත මේ පුද්ගලයන්ට බණ කියලා දෙන්නේ කියලා. සුතමේ වශයෙන් දෙන්නේ කියලා තියෙනවා මේ විදිහට අනාචාර වැඩ කෙරුවොත් අශීලාචාර වැඩ කෙරුවොත් තමනු අනුව කෙලසෙනවා ඒක නිසා පුළුවන් තරම් මේ සීලෙන් සංවර වෙන්න ඊට සාකච්ඡා කරන්නයි කියනවා සාකච්ඡා කළා පෙන්ලා දෙන්න කියනවා අද විශාල වශයෙන් පැතිරෙන මේ අසහන රෝගය පරිසර දූෂණය ප්‍රධාන දේ වෙන්න මොකක්වත්ම නෙමෙයි සිල් නැතිකම බයලජ්ජ නැතිකම. ඒක දෙයි තියාගත්තොත් තියෙන එක්කනට අරසාව තියෙනවා. ඒක මේ විදිහට කීතයි. කොච්චර සමාජයේ පිරිසිලා හිටියත් කෙලසිලා තිබුණත් ඒ නැහැදිච්ච gedට හැදිච්ච හැදිච්ච දරුවා අම්මප්පලා වැරදි වැඩ කරත් එයා සීලක හිටියොත් ඒ පුද්ගලයා හොයාගෙන යාට අවශ්‍ය කරන උපදී සම්පatti ලැබෙන අතර සීල කඩන එක්කනට අවශ්‍ය කරන ප්‍රතිපදාවට කරදර ලැබෙනවා. එහෙම නැත්නම් ඒ කවි පාක ලැබෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් අදිෂ්ඨාන පූර්වක සීලය රකිනවා නම් බ්‍රහ්මයටවත් බෑ වළක්වන්න. ඔය නෝන්ජල් කොණ්ඩපන් පිට නැති පන්න නැති අත්තු තමයි කියන්නේ අපි ඉන්න සමාජයේ අද සීල් රකින්න බෑ කියලා. සීල එහෙම මේ ලෝකේ ඉන්න කාටවත් කොහොල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි දැනගෙන කරන. ඒ සඳහා සාකච්ඡා කරන්න ඊට පස්සේ එයාට සීලේ රැකලා සීලේ නොරකින්න කාලේ සහ රකින්න කාලේ දෙක අතර වෙනස පෙන්වන්න අරින්න කියනවා. මගේ ජීවිතේ මම අවුරුදු 26 වෙනකන් ශිල්පද කැඩීම විනෝදාංශයක් කරගෙන ආවා. 26 ඉඳලා දැන් යන්නේ මගේ අවුරුදු 60. මේ කාලේ සිල් ලකීම විනෝදාංශයක් කරන යනවා. හරි වෙනසක් මගේ ජීවිතේ මම අත්දකිනවා. එතකොට මට පේන්නේ බුදුහාමුදුරන්ගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. අවුරුදු 2600කට පහළ වෙච්ච කලින් පහළ වෙච්ච ඇතම 10 ගණන් ඈත පහළ වෙච්ච මහා පුරුෂයෙක් මගේ ජීවිතේ හඩ ගහලා අඹලා සකස් කළා තියෙන හැටි අපූර්වයි. මෙන්න මේ කාරණා තුනෙන් අනුග්‍රහ කරපු කෙනාට සීලක පිළිදලා බණ අහලා ධර්ම සාකච්ඡා කරපු එකනාට කුසල ඡන්දයක් පහළ වෙලා මේක කර බලන්න ඕනේ මම ටිකක් වාඩි වෙලා බලන්න ඕනේ ආනපානෙ කරලා මම ටිකක් සක්මන් කරලා බලන්න ඕනේ මම මේ දිනදා ජීවිතේ සතිය පිටවන්න ඕනේ කියලා හිතක් ආවනම් වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ සුතේ නිසායි මේ සාකච්ඡාව නිසායි මේ සීලේ නිසායි එකෙන් ඒක ඒ පුද්ගලයාගේත් ලාභය ශාසනයේත් ලාභයක් ඉතින් මේ පුද්ගලයා සති සමත භාවනාවට යෙදුනා නම් කවදා හෝ අරමුණක ටික වේලාවක් හිත පවත්වන්න පුළුවන් ශක්තිය මේ පුද්ගලයාට ලැබෙනකොට දැනගන්න පුළුවන් මට මේ ජීවිතේ සමාධියෙන් වැඩක් ගන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් ඒවට තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන දේවල්, අරණ්‍ය සීනාසන කියන දේවල් අද ඇති වෙලා තියෙන එක හරියට ඒ දේ කරන්න හොඳ පරිේශනාගාරයක් වගේ. හිත පිළිබඳ පරිශීණය කරන්න තියෙන පරිශීණාගාරයක් වගේ. ඉතින් ඒවට මිනිස්සු බොහොම ගරු කරනවා. ඒ මොකද ඒ අපේ සම්ප්‍රදාය නිසා. නමුත් ගරු කරනට වැඩිය හොඳ දේ තමයි තමනුත් වාඩි වෙලා ඒ භාවනා කරන එක. එහෙම භාවනා කරනකොට හරියනවා නම් යම් කිසි කෙනෙකුට අරමුණේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ වෙනුවට අපි ඊය කතා කරපු හැටියට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ කියන මේ නීවරණ ධර්ම පහ වෙනුවට ඒ පුද්ගලගේ හිතේ විතක්ක ਵਿਚාර පීචිසුක ඒකග්ගතා කියලා ඒ ධානාංග පහක් පහළ වෙනවා. අර නරක බලමුළු පහක් අයින් කිරීමට සෞඛ්‍ය සම්පන්න බලමුළු පහක් පහළ වෙනවා. මේ සමත ක්‍රමයට විපස්සනා ක්‍රමයට නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිහා බලනකොට කියන්න පුළුවන් මේ සමත සම්මාදිට්ඨිය නැති විපස්සනා සම්මාදිට්ඨිය නැති කෙනාගේ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව තාම මුල් බැහැගෙන නැහැ. ඒ පුද්ගල ජීවත් වෙන්නේ ඛණ්ඩමයි. ඒ ජීවිතේ පුද්ගලනේ රූප බලන්නමයි, ශබ්ද අහන්නමයි, ගඳ බලන්නමයි, රස බලන්නමයි, පහස විඳින්නමයි කවදාකවත් ශ්‍රද්ධාව දිනු කරන්න නෙවෙයි, වීර්ය දිනු කරන්න නෙවෙයි, සතිය දිනු කරන්න නෙවෙයි, සමාධිය දිනු කරන්න නෙවෙයි, ප්‍රඥාව දිනු කරන්න නෙවෙයි. ඉතින් මංස උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා අතිකාල සේවාවල් කරනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා ඊර්ෂ්‍යා කරනවා රණ්ඩු කරනවා ගහ ගන්නවා බැන ගන්නවා මොකටද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සඳහා කවදාක සමාධියක් සඳහා නෙවෙයි නිසා යම් දවසක පුද්ගලට තේරුනොත් මේ දේ කොයි තිරිසනත් කරනවා මිනිස්සෙකුට කළාගේ සුවිශේෂී తත්වයේ තමයි මේ අශ්‍රද්ධවත් තැතක ඉඳලා සද්ධාවන්ත වෙන එක වීරිය නොකරන කුසීත කාලබුද්ධිය කරන තැන ඉඳලා වීරිය වඩලා සමත භාවනා විපස්සනා මේ සක්මන් භාවනා පරයන්ක භාවනා කරලා වීරිය කරන එක. අසත්‍යමත් තැනක ඉඳලා අන්ධබන්ද තැනක ඉඳලා සත්‍යමත් තැනට එන එක. අසමාහිත තැනක ඉඳලා සමාහිත සමාධියකට හිත ගන්න එක. මෝහාන්ධකාරයක ඉඳලා ප්‍රඥාවට ගන්න එක. ඒතකොට මෙතනින් තමයි මේ විපස්සනා සම්මාදිතේ ප්‍රඥාව කියන එක දැනෙන්නේ. ඒක නිසා භාවනා ජීවිතයේ මේ කඩළු දෙක තුනක් පැනපු කෙනා තමන්ගේ ජීවිතයේ දැන් පොහොසතෙක් බැංකුවක තියෙන සල්ලි ගන්න දැන ගන්නවා වගේ තමන්ගේ ශ්‍රද්ධාවේ විරිය සතිය සමාධියේ ප්‍රඥාවේ දියුණුව තමයි මේ ලෝකෝත්තර මාර්ගාංගයේ දියුණුව විදිහට සලකන්නේ. ඒ බුද්ධලට තේරෙන පටන් ගන්නවා සද්ධාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් එnde ende ende ende ende ende දියුණු පවුණු වෙනවා අනුන්ගෙන් ගත්ත සද්ධාව බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා ගත්ත සද්ධාව ප්‍රසාද සද්ධාව භාවනාවේදීම Tamanට සද්ධාාවක් ඇති වෙනවා මට දැන් ආනාපාන කරන්න පුළුවන් කියලා. මට දැන් සිල් ලකින්න පුළුවන් කියලා Tamanට විශ්වාසයක් එනවා. ඒ දේ පිටේක රඳන එකක් නෙවෙයි ඇතුළතින්ම රඳන එකක්. තව ආසාවකුත් වෙනවා. ඒකම වීඩියෝකුත් Tamanට වැඩනවා. ඉස්සර පොඩ්ඩ බැරි වෙනකොට අපේ හිත රූප බලන්න, සද්ද අහන්න, පත්තර බලන්න, ටෙලිවිෂන් බලන්න, පික්චර් බලන්න, කානිවල් යන්න ගියේ හිත බාහිරයට නන්නත්තර වෙච්ච හිත ඇතුළට නැමෙනවා. මේ කයේ රත්තරන් ප්ලැටිනම් මොනවාක්වත් නැත්නම් ඇතුළේ තියෙන අසුචි. මේ කය හසුරවන්න නැතුව හිටියොත් කරන තා කරන්න කෙලස්. හසුරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. ආන ඒ ටික නිසා මේක ඇතුළට යොමු කරවන්න ඕනේ. කරන ක්‍රමයක් අපිට බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ඒ නිසා මම ටිකක් මේකට උත්සාහ කරන්න ඕනේ, වීර්ය කරන්න ඕනේ කියලා ඒ කලයුතු බොහෝ වීර්යන් තියෙද්දී බාහිරේ හොයන්න ගත්ත වීර්ය වෙනුවට ඇතුළත හොයන්න ගන්න වීර්යයට සම්මා වායාමයේ කියලා කියනවා. මේක හොඳ ගැම්මක්. මේක හොඳ නැම්මක්. නැත්තම් අවුරුදු 120ක් ජීවත් වෙයි 100ක් ජීවත් වෙයි මරණ වෙලාවේ උඹ කවුද කියලා අහුවොත් දන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිහා ගැන දන්නවා රාජ්‍ය නායකයා ගැන දන්නවා අරයා ගැන දන්නවා මෙයා ගැන දන්නවා නමුත් Taman කවුද කියලා දන්නේ මෙහෙම ජීවිත තමයි මෙතෙක් කල් අපි ගත කරලා තියෙන්නේ. අපිට හම්බෙලා තියෙන මනුස්සාත්ම භාවය නවත් මනුස්සාත්ම භාවය කියන මොකද්ද කියලා දැනගන්න අපිට විවේකයක් තිබිලා නැහැ. මොකද මේ බාහිරේ වැඩ වැඩි. ආන්නේ උනට ඇතුළට හොයන්න යන වීඩියට පටන් ගත්ත දවසේ මේ පුද්ගලයා ඒ මල් මාලයකට මල් ලැබුණා වගේ එකතු වෙන්න පටන් ගන්නවා. වැදගත්ම චෛතසිකය තමයි මේ දෙකම තියෙන මේ සම්මා සතිය. සම්මා සතිය කියලා කියන්නේ අපි කොයි මොහොතේද ඒ වෙලාවේ ඒ මොහොතේ ඉන්නේ. හුඟාකලට අතීතේ නැත්නම් අනාගතේ ජීවත් වෙන්නේ. කලාතුරකින් තමයි නැත්නම් ඇත්තෙම නෑ වර්තමානයේ හිත පවත්වන වෙලාව. මෙතන ඉඳගෙන අපි වෙන දේවල් ගැන කල්පනා කරනවා වෙන තැන් ගැන කල්පනා කරනවා ඒ නිසා අපි මෙතනත් නැහැ මේ පිරිසක ඉන්නකොට අනිත් පිරිස මං ගැන මොකද හිතන්නේ මං ඒගොල්ල ගැන මොනවද හිතන්නේ කියලා බාහිර ගැන කල්පනා කරනවා තමනුත් නැහැ ඒ නිසා මම දැන් මෙතන කියලා යම් වෙලාවක සතිය පිහිටියා නම් මහ විප්ලවීය වෙනසක් ජීවිතයකට විප්ලවීය වෙනසක් මේකට කියනවා සතිය පිහිටවනවා කියලා සතිපට්ඨාන කියලා කියනවා. ඒ නිසා යෝගාවචරයක් වෙන්න බෞද්ධයෙක් යෝගාවචරයක් වෙන්න ඉස්සලාම වර්ණගෙන තැන තමයි සල්ලං වෙන තැන තමයි දැනගන්න තැන තමයි මේ අප්‍රමාදී නැමැති සතිය මේක සමාධියට අවශ්‍ය නැති නෑ සමත සමාධියට අවශ්‍යයි විපස්සනා විදිනම් පුදුමාකාර විදිහට මේ සතිය පෙරමුණේ තබා ගැනීම තමයි ජීවිතේ තේමාව වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචනසේ සත්‍ය පරිමුඛං සත්‍යං උපට්ඨපෙත්වා කියලා සත්‍ය පෙරමුණේ තබා ගැනීම ගැන කතා කරනවා. එතකොට යෝගාවචරයට මේ සමත සමාධිය වගේම සමත සමාධිය වෙනුවට විපස්සනා වේක්ෂණ මාත්‍ර සමාධියක් උපදින්න පටන් ගන්නවා. ඒක කවදාකවත් ඒ යෝගාවචරයවත් තේරුම් ගන්නේ නැති අසුවිරු ඥාන නැත්තම් එයාටවත් හිතා ගන්න බැරි සමාධියක් ඇති කරගන්නවා. ඒක මේ පසුගිය අවුරුදු 40 ඇතුළත ලියවිච්ච දක්ෂ ගුරුවරු මාතින් ටික ටික ටික ටික දැන් බණවල බණ කතාවල පොත්වල සඳහන් වෙලා තියෙනවා. උපමාවක් හැටියට කියනවා නම් අපි පොඩි දරුවෙක් හිටගන්න හිටගෙන ඇවිදින්න පුරුදු වෙනකොට තතන තතන තතන තතන හතයි හතයි කියලා ඇවිදින්න ඉගෙන ගත්තට පස්සේ ඌ අන්තිමට දඬුවට අල්ලන්නේ නැතුව කෙලින් ඇවිදින්න පටන් ගත්තාම අපි ආ හිතනවා එයා ස්ථාවරයි කියලා. වැටෙනවා වැටෙනවා නැගිටින්න පුළුවන්. එතකොට ඒකේ සමබර භාවයක් තියෙනවා හෙල්ලෙන්නේ නැති පොළවේ ඇවිදින්න පුළුවන්. නමුත් කවදා හරි මේ පොඩි එකා දිනු වෙලා පෙරලෙන බැරල් එකක් උඩ කෙලින් යන්න ඉගෙන ගත්තයි කියලා හිතන්න. බැරල් එක ඇවිදින ගමන් බැරල් එක රවුම් වෙන ගමන් ඒක උඩ යනවා. එතකොට සමබර භාවයක් තියෙනවා. අපි මට සර්කස් කියලා තමයි කියන්නේ. නමුත් බැරල් එක පෙරලන ගමන් යනවනම් ඒකට අර හිටි පොළවේ, පිහිටි පොළවේ සමබර භාවයත් කැරකෙන බැරල් එක උඩ තියෙන සම්මර භාවයත් ගත්තාම සම්මර භාව වශයෙන් නම් දෙකම සමානයි. නමුත් පළවෙනි සම්බර භාවිත උපස්තරේ ස්ථාවරයි දෙවෙනි සම්බර භාවිත උපස්තරේ හෙල්ලෙනවා ඒත් සමබරයි මේකටම තව උපමාවක් දෙනවා මේ මෑත කාලවල ඒවා ටිකක් ඉස්මතු නැ වැඩි අපි දුන්නෙන් විදින්න ඉගෙන ගන්නවා නම් හයි කරන ලද ලෑල්ලකට ඒකේ රවුන්ඩ් ටිකක් ඇඳලා තිතක් හදාගෙන ඒකට විදින් දිගන ගන්නකොට ඌවමනාවේ වෙලා අරගෙන විදලා විදලා විදලා තමයි අපි ලෑල්ලට ගිහලා හරියට තිතට ඉගෙන ගන්න. මේ වෙඩිචි යන්න ඉගෙන ගන්නවා දුන්නෙන් විදින්ට ඉගෙන ගන්නවා ඒකෙන් තමයි අපි එල්ල එල්ල කිරීම කියන එක දැනගන්නේ. ඉතින් ඒක හොඳට පුරුදු කරපෙන එකේ පණින පිම්මට වෙඩිචි යන්න ඉගෙන ගන්නවා කියන එක ඊට වඩා වෙනස් දෙයක්. සතා පයින් වේගය දැකලා හරියට පයින් පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්න. මේ දෙකේදීම වෙන්නේ උණ්ඩේ ගිහිල්ලා එල්ලේ වදින එක තමයි. නමුත් පළවෙනි එකේ දින ස්ථාවර බෝඩ් එකට වෙඩි තියන්නේ දෙවෙනි එකේදී පයින් පිම්මට වෙඩි තියන්නේ. අන්න ඒ වගේ මේ සමාධියේ පුදුමාකාර සෙල්ලක්කාර ගතියක් මේ විපස්සනා සමාධියේදී තියෙනවා. මේක කොච්චර සෙල්ලක්කාරද කියනවනම් විප්ලවීයද කියලා කියනවා රැඩිකල්ද කියනවනම් සමද සමාධිය විතරක් දන්නේ නැත්නම් මේකට දොස් කියන. මේක වෙන්න බෑ මේක ඕනේ නෑ මේක හෙල්ලක්කාර වැඩි මේක නෙමෙයි බුදුහාමුදුර සඳහන් කරේ කියලා ওই මහසි භාවනා ක්‍රමේ ලංකාවට එනකොට පුදුමාකාර යුද්ධ මේකේ. ඔක වෙන්න බෑ ඔක වැරදි ඔක බුද්ධහම විනාශ කරන්න ආපිකක් ඔක මාරපාක්ෂිකයි පුදුමාකාර රණ්ඩුවක් තිබේ. ඇත්තටම අපි ඒ කාලේ පුංචි නමුත් එළිවිච්ච පොත්පත්වල පේනවා කොච්චර අමාරුද මේ විපස්සනා සමාධිය හඳුලා දෙන්නේ. මේක හැම යෝගාවචරයකම විඳින විඳබනක්. උදාහරණයක් වශයෙන් කියනකොට ආනාපාන සති භාවනාවට අපි වාඩිලා ඉන්නවයි කියලා හිතමු. ඒ ඉන්න වෙලාවේදී යෝගාවචරයා භාවනා කරන්න එන එක නැහිතානිති එක දිගට නිසිනින්දේ මේ ආනාපානෙ තියෙන්න ඕන. ඒකේ සතිය එක දිගට තියෙන්න ඕන කියලා විශාල බලාපොරොත්තු නමුත් ඉඳගෙන ඉන්නකොට ඔන්න කවුරු හරි කහිනොත් ඕන්න වේදනාවක් එනවා. ඕන්න හිතවිල්ලක් එනවා. ඉතින් එතකොට බොහෝම හිත නරක කරගනවා. අයියෝ මිච්චර ලෑස්තිලම සුමානයක් නිවාඩු දාගෙන ඇවිල්ලත් බලනකොට මේ මනුස්සයාට කහින් නැතු ඉන්න බෑනේ. ඉඳ ගන්නකොට දඩබඩ ගාලා මේස මේ පුටු කොට හොල්ලනවනේ. අනේ මගේ සමාධිය කැඩ. අනේ මගේ සත්‍ය අනේ මගේ ආනපාන කරනවා කියලා ඉතින් හිතින් වෛර කරගෙන නැද්දකින් නොපතන් කීක තමයි භාවනා කරන්නේ. ඒ වගේම වේදනාව පොඩිතක් එනකොට මේක තෙලෙන් බදලා කන්න හිතනවා මෙච්චර මේ බඩපම් මෙච්චර දින එක ඉඳ දෙන්නේ නැහැ කියලා මේ කකුලත් එක තරහ යනවා. මේ හිතවිල්ලක් එනකොට පුදුමාකාර විදිහට මේ හිතවිල්ල කෙලස් සහිතයි. මෙව මේ වෙලාවේ මොකට දෙන්නේ කියලා මේ හැම දෙයකටම උපුප්පනවා හැම දෙයකට කිප්පෙනවා හැම දෙයකට එක ගැටෙන එක තමයි අර සමත සමාධිය පමනක් දන්න සමත සමාධිය ශ්‍රේෂ්ඨ කරලා හිතන හිතේ තියෙන නෝන්ජල්කම නොදන්න ගතිය, මෙලෙක් ගතිය, එහෙම නැත්නම් ඒකේ තියෙන බය අදුකම්. දැන් සුත්තමේ වශයෙන් දැනගන්න ඕනේ දැනගන්න මේ ආනාපාන සති භාවනාව දෙන්නේ වාංගුකරනද අරමුණක් වශයෙන් මිස ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. ආනාපාන කියලා කියන්නේ අනිත්‍යට ලක් නොවන එකක් නෙවෙයි. ඒකත් අනිත්‍යට ලක් වෙනවා. ඒකේ අනිත්‍ය තමයි ආනාපාන කරනකොට සද්ද එනවා. වේදනාව එනවා හිතවිලි එනවා. ඉතින් ටික වේලාවක් ආනාපානේ කරලා යා සතිය සමාධිය දිනු කරගත්තට පස්සේ ඒ සතියට සමාධියදී කෑදරකම නිසා සද්ද නොයේවා වේදනා නොයේවා හිතිල් නොවේවා කියලා කිව්වට හිතුවට හරියන්නේ සද්ද එනවා වේදනා එනවා හිතිවි එනවා. ඉතින් විපස්සනා සමාධිය දන්න කෙනා ක්ෂණ මාත්‍ර සමාධිය දන්න කෙනා අදිෂ්ඨාන කරගන්න සද්ද නැති තැන ආනාපානයේ තියෙන සතියට වැඩිය හොඳයි සද්ද ඇති තැන ආනාපානයේ තියෙන සතිය. සද්ද නැති තැන ආනාපානයේ සමාධියට වැඩිය හොඳයි සද්ද වේදනා හිතවිලි සංකරතා ඇති තැන තියෙන සමාධිය කියලා. මේක අසුවිරු ඥාණයෙන් පුරුදු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි පටන් ගන්නෙම පූර්ණ නිගමන සහිතව. මේම විය යුතු කියලා කවදාකවත් එහෙම කාටවත් කරන්න බෑ. ඒක නිසා සද්ද එන තරම් ආදෙන් වේදනා එන තරම් ආදෙන් හිතවිලි එන තරම් ආදෙන් ඒව නැත්තන එක පටන් ගන්න එක හොඳයි ඒක පෙර වාසනාවක් නමුත් ආ එනේන වෙලාවේ බාධා වුණාට නැවත ආනාපානෙ පිහිටනවා ඒව ASCII ඒව අතරමැද ආනාපාන සතිය පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඇතුළ පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙන පටන් ගන්නවා පුදුමාකාර දැරීමේ ශක්තියක් වැඩෙන පටන් ගන්නවා චෝදනා අඩු වෙලා මේ ඔක්කොම හරියට උලන් හමන පිටියක් මැද පත්තු කරොත් පහන් දැල්ලක් වගේ එහෙන් උලන් වෙනවා එහාට නැවෙනවා මෙහෙන් උලන් වෙනවා මෙහාට නැවෙනවා පහන් දැල්ල පත්තු වෙනවා නම් නිවුනේ නැත්තම් උලන් නැති වෙච්ච ඕන වෙලාවකට දැල්ල කෙලින් හිටිනවා ඒක ස්වභාව සිද්ධා ඒ කවුරු කරන දෙයක් නෙමෙයි යෝගාවචරය හිතනවා ඒ උලන් රැලි තියෙන තාක්කල් හේතුඵල ධර්මයන් ඔය වයින්නවා එතකොට පහන් දැල්ල නටනවා හරස්සුලන් නැත්තම් පහන් දැල්ල කෙලින් හිටිනවා ආන්නේ විදිහට මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙන දවසක් එනවා. ඉස්ලාමයේ ප්‍රඥාවක් වඩනවා සමාධිත්‍ය ගැන අහනවා සාකච්ඡා කරනවා ටිකක් යොදලා බලනවා පශ්චාත්තාප වෙනවා චරිචුරු ගන්නවා නමුත් කවදා හරි හොඳට බණක් ඇහිච්ච දවසේ හොඳට මේකේ තේරුම් ගත්ත දවසේ ප්‍රඥාවක් පිටවගන්නේ නැහැ බාධායින එක ආපු දෙන් කමක් නැහැ මට බැරිද ලදලද අවස්ථාවේ මේ සතිය සමාධිය දිනු කරන යන්න කියලා උත්සාහ කළොත් හරිම සෙල්ලක්කාර හරිම විචිත්‍ර හරිම ස්වභාව සිද්ධ භාවනාවට පෙළඹෙන්න පුළුවන්. මේක ඒතු ඒතු කළා දෙන එක හරි අමාරුයි. නමුත් යම් කිසි කෙනෙක් ඒත්තු අරගෙන මේක ක්‍රියාත්මක කරලා බැලුවොත් ඒ පුද්ගලයාට කවදාකවත් Tamange හිතේ හිතා ගන්න බැරි හැකියාවක් තියෙන බව. ඒ හැකියාව අදාහගත්තොත් Tamanට ළඟා වෙන්න බෑයි කියලා හිත પરමාර්ථ දක්වා වුණත් යන්න පුළුවන් බව තේරෙන පටන් ගන්නවා. වෙන විදිහකට මේක කියන්න පුළුවන් මේක සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් ඔය කොච්චර සද්ද ඇහුණත් හුස්ම ගන්න එක නතර වෙන්නේ නැහැ. කොච්චර වේදනාවක් හුස්ම ගැනීම නතර වෙන්නේ කොච්චර හිතවිලි ආවත් හුස්ම ගැනීම නතර වෙන්නේ ඒ හිතවිලි වේදනා සද්ද මැද මේ ගන්න හුස්ම කෙරේ සතිය පිහිටීම පුරුදු කරනවා නම් ඒ පුද්ගලගේ හිත ආරස්සා වෙනවා. මේ ශබ්ද වේදනා හිතවලට කිපෙන්න අවසන් පටන් අරගත්තොත් ද්වේෂය පහළ වෙනවා. මන්දෝත්සාහය වෙනවා. ශ්‍රද්ධාව පිරිනවනවා. භාවනා මධ්‍යස්ථානේ දාලා යනවා. මේ ගුරුවරයා හොඳ නැහැ කියනවා. මේ භාවනා ක්‍රමය හොඳ නැහැ කියනවා. වැටෙනවා. කවදා හරි මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් වඩටපත් වෙනකොට ඒ යෝගාවචරය දන්නවා මේ දවසේ මේ වෙලාවේ ශබ්ද වැඩි මම මේ සද්ද වලට කලබල වෙන කෙනෙක්. මම මේ වේරාව පැත්තකට දාලා මම සද්ද නැති වෙලාවට ගිහින් ටිකක් භාවනා කරන්න ඕනේ කියලා තමන්ම ක්‍රමසා විදි ගැන ප්‍රඥාවන්ත වෙනවා. ඒ මම බුරුමේ ඉන්න කාලේ මේ වගේ අපේ පොඩි ශාලාවක් තිබුණා ඒ සයිඩෝ වැඩ ඉන්න කාමරේ ඉස්සරහ පොඩි ඉඩක් ඒක තමයි බණ කියන්නේ. එතන පොඩ්ඩක් එහා පැත්තෙන් තට්ටු හතරක බිල්ඩින් එකක් කරනවා. එතන එන ගහන සද්ද කොච්චරද කියනවනම් මේ බණ කියනවා ඇහෙන්නේ නැහැ. මයික් එකක් දාලා දෙනවා පොඩි පිටසක් හිටියේ. මේ සමහරට බණ කියලාත් නැත කරනවා. භාවනා කරන්න ගියාම බුද්ධේ ඉඳලා හැන්ද වෙනකන් දිග්ගටෝම සද්ද. ඒකේ කොන්ක්‍රීට් එකක් දාන දවසකට මිනිස්සු 300ක් විතර එනවා. ඉනිමන් වලින් ගහනවා <clears throat> දඬුවටක්. ඒ හිතා ගන්න බෑ. පොලිමට නිකන් කන්දක් දිගේ අදිනා වගේ මිනිසුන්ගේ අතින් අතට අතින් අතට තාච්චි යනවා. උදේ 10ට පටන් ගත්තා රෑ 11 විතරනකයි යනවා. ඉතින් සා පිට රටින් ආපු හුඟ දෙනෙක් හරියට හිටනරක් කරගත්තා මේ අපි ආයේ භාවනා මධ්‍යස්ථාන මෙතන හරි ගෝසයි කිය. ඉතින් දවසක බැරිම තැන සයිඩෝට කිව්වා. මෙහෙමයි ස්වාමීන් වහන්සේ අපිට මේක භාවනා හරියන්නේ. ඊට පස්සේ සයිඩෝ කියනවා දැන් මේ ඉන්නෙත් ඔහම ඇඟිල්ලෙත් මේ ඇන ගහපු බිල්ඩින් එක තමයි කිව්වා. ওই බිල්ඩින් එකේද හැදුවේ නැත්නම් අපිට ඉඳ ගන්නවත් තමයි. ඔය හදන්නෙත් භාවනා කරන්න කිව්වා. ඕගොල්ලන්ට බාධා කරන්න නෙමෙයි. ඒක නිසා මේ උදේ 8 ඉඳලා 5 වෙනකම් බාස්ලා වැඩ 8න් පස්සේ භාවනා කරන්න කිව්වා. හැන්දෑ 5න් පස්සේ භාවනා කරන්න. උදේ 8 ඉඳලා හැන්දෑ 5 වෙනකම් බාසුන්ල වැඩ වෙලාව තෝරගන්න මට සද්ද බාධා නැන් පස්සේ රැය වෙලා භාවනා කරන්න කිව්වා. කියලා කිව්වා මම භාවනා කරන කාලේ මහසි ස්ථානෙත් හදනවා. ওই වගේ තමයි දවල් 30 සද්ද. ඒ මැදට අපි තුන් දෙනෙක් එක කාමරේ හිටියේ. මයිත් එක බුදින එක නා මාලිගාවත ලීමෝල වගේ රෑතිස්සේ ගොරවනවා කිය. මට දවල්ටත් විවේකයක් නැහැ රෑට විවේකයක් නැහැ කිව්ව මොකද කරන්නේ? ඉතින් ඒකට ප්‍රඥාවන්තයා කරන්නේ අර සද්දට වේදනාවට කෑ ගහන වෙනුවට සද්ද නැති වෙලාවක් බලලා සද්ද ඇති වෙලාවේ තියෙන බාධාව හොඳට තේනවා සද්ද නැති වෙලාව. මම මෙහි ඉන්න <coughs> ඉන්න කාලේ මම 88 පැවිදි වුණේ 91 මට පණිඩයක් ආව රෑ 11ට ලොකු සාංශික උපස්ථානය කරන්න <clears throat> කොළඹ පහේ ගේකට එන්නේ කියලා. ඉස්ලාම් පැවිදිච්ච දවසේ මං ගිය වෙලා. ඉතින් ඒකේ ඉස්සරහා තියෙනවා බුදු ගයක්. මම දවල්ට ගිහිල්ලා ලොකු සාංශික උපස්ථාන කරලි ලෝකේ භාවනා කරනවා. අර ඉස්සරහා වාහනේ යනවා කන්ටේනර් යන්නේ මගේ ඔළුව උඩින් වාගේ. බුදුමාකාර සද්දකින් යනවා. ඉතින් මගේ ෆෑන් එක දාන බාන කරන ටික වෙලාවකින් මට නිින්ද යනවා. හැබැයි මම කොයි වෙලාවෙත් ඊයර පුරුද්දට වගේ ගිහිල්ලා පැයක් භාවනා කරනවා. ඒකට උපස්ථාන ආපු ආමුරු කෙනෙක් මට කතා කරලා කිව්වා ඔබ මේ භාවනාකාරය කියලා පෙන්වන්න ලෝකෙට පෙන්න භාවනා කරන්න බොරුව කරන්න එපයි කිව්වා. කරන්න බෑනේ මෙතන සද්දනේ කරන්න බෑනේ කියලා. ඉතින් මට හරි ලැජ්ජාවක් ඇති වුණා මම මේ කියා බාන්න භාවනා කරනවාද උත්තර දී ගන්න බැරි වුණා ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙදි එකට වාඩි වෙලා ඒ පුරුද්දට මට වාඩි වෙන්න හිතන හැබැයි සාද්ද නම් කරදර තමයි හැබැයි ටික වෙලා ගියාට පස්සේ සාද්ද කෝකද ඉද්දිත් නින්දටත් යනවා ඔහොම ඊට මාසක් විතර ඉඳලා මං ඊට පස්සේ ආයේ නිස්සරණට එනකොට මෙන්න මේ ටැංකිය දෙකෙන් උඩට නගිනකොට ඒ තියෙන නිස්සද්දතාවය මගේ ඇඟේ වදින තරමට මට තේරුණා මොකද ඒ තරම් මං අරක හොඳට සමීපව වින්දා අර කලගෝසාව ඒකෙල්ල මෙතන නිස්සද්දතාවයට එනකොට තේිනවා මේකේ භාවනා නොකර නිකන් හිටියත් පටිනවා කියලා. එදා ඉඳලා දවස් ගාණක් යනකම් අර නිස්සද්දව භාවනා කරනකොට අර විඳපු අමීරි වේදනාවේ දුකේ සැරකමට අර නිස්සද්දතාවයේ කාන්තාර ගේමිනියකට හම්බෙච්ච ക്ഷേම භූමියක් වගේ. අපි ඒක නොකරනම් සද්ද වේලාවේදී උත්සාහගෙන කරන මේක වටිනාකම තේරෙන්නේ නැහැ. නිසා ප්‍රඥා ඉන්ද්‍රිය ආපු දවසේ තමයි බාධාව තේරුම් ගන්න බාධාව බාධා නොකරගෙන වැඩ කරන්න හැටි. වේදනාව එනවනම් තම හොඳ පහසුකම් සහිත ආසනික වාඩි වෙනවා. නැත්නම් හාන්සි වෙනවා. වේදනාව නොවන විදිහට දාලා කරලා බලන මොකද වෙන්නේ කියලා. හිතවිලි එනවනම් ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ආස්වාසි ප්‍රස්වාසි ආස්වාසි ප්‍රස්වාසි නැත්නම් පිම්බෙනවා හැකිනවා නැත්නම් වම දකුණ මෙනි කර කර කරන් කියන ඕව එක එක එක දානකොට තේරෙනවා මේවා උත්සාහ නොකළ හිටියොත් හිත මල කර ගන්න. හිතේ කිසිම ප්‍රගතියක් වෙන්නේ නැහැ. නමුත් මේක දෙකක් දාලා බලනකොට හරියනකොට තේරෙන්න පටන් ගන්නවා අපේ හිත කියලා කියන්නේ විශාල ආයුධ ගබඩාවක්. එනේන ප්‍රශ්නයට ආයුධේ පාවිච්චි කරන්න දන්නවනම් ප්‍රශ්න නිසාම තමයි අපේ තියෙන ආයුධවල වටිනාකම අපි තේරුම් ගන්නේ ප්‍රයෝජනේ දැනගන්නේ උපකරණ වල වටිනාකම තේරුම් ගන්න. මම මොනවත් නැතිව අවුරුදු 100ක් ඉඳලා මැරලා යන්න ඉඩ තියෙනවා. අර සද්ද වලට බැන බැන. වේදනාව වලට බැන බැන. හිතවිලි වලට බැන බැන. නමුත් බුදුහාමුදුරුවෝ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පොරලා ඇති කරගත්ත මේ දැනුම සේරම ප්‍රස්ථාරගත කරලා සූත්‍ර මාර්ගයෙන් කියලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්න සංසාරේ තියෙන දුක පිළිබඳ නියෝජනයක්. මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න උත්තරේ. ඒක නිසා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා ප්‍රත්‍යා ඉන්ද්‍රිය බවට දැනකනකොට වැටහෙනකොට ඒ යෝගාචරිතන ප්‍රධාන දක්ෂකම තමයි මට තියෙන බාධාව මේකයි කියලා කොටු කරලා තනි කරලා රෝග නිర్ణයක් වශයෙන් අල්ලන්න පුළුවන් කම. ඒකට වෛර කරන එක නෙවෙයි. මට බාහන කරන්න බැරි මෙන්න මේ කාරණාව නිසායි කියලා ගුරු රෙද්දකම කීයක මට වේදනාව වැඩි. මට මේ ශබ්ද ඇහෙන්න බෑ ඔර්ලෝසු ටිටික් ගන්නවත් මට බාධා වෙනවා. නැත්නම් මට හිතවිලි කියලා. එතකොට හරියටම ඒ බාධාව වෙන් කරගත්ත දවසේ සම්මාදිට්ඨියක් පහළ වෙනවා මිච්ඡාදිට්ඨියක් දුර වෙනවා. ඒකට වෛර කර කර ඉන්න තාක්කල් දිගටම මිච්ඡාදිට්ඨිය තමයි වැඩේ. ඒ නිසා ප්‍රශ්නේ ප්‍රශ්නයක් වශයෙන් තේරුම් ගැනීමම පළවෙනි පියවර. ඒක නිසා උදාන මේ නෑ ඒක තියෙන ඉති උත්තක පාළියේ ද්වේමේ භික්කවේ තථාගතේන ධම්මදේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්මදේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දිත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා කියලා සරුවච්චන් වහන්සේ විසිම කියන මහණිම උඹලට කියලා දෙනකොට දෙතෑවර ක්‍රමයකට උගන්වනවා එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දැකපන් ඒක තමයි පළවෙනි ධර්ම දේශනාව. වැළද්ද වැරද්ද වශයෙන් දැකලා ඒකෙන් ගැලවීමට වෙන්වීමට සුවේලවීම පිණිස කළ යුතු කරපන්. අපි කරන්නේ ප්‍රශ්නේ අඳුරගන්න ඉස්සලා පිළියම් හොයන්න හදනවා. අද මේ ලංකාවේ තියෙන ලෙඩ රෝග වලට මිනිස්සු දඟලන කුලප්පුවේ හැටියට බලනකොට ඔල්ලුවෙන් හිටගත්ත ලෝකයක් තියෙන මොනම ලෙඩක්වත් එන්නේ ඉස්සලා පොලිමේ හිට ගන්නවා ගිහිල්ලා බෙහෙත් බොනවා. නිදි මොකද්ද කියලා බලන්න අප්පමා වෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ දොස්තරට පුළුවන් ලෙඩේ අල්ලන්න කියලා. ටෙක්නීෂියන්ට පුළුවන් උන්නේ අම්මලාට බෑ ඕක කරන්න. Tamanට එන වේදනාව එන විනිය කියන්න දැන් තම මොන කවුද අල්ලන්නේ? යන්ත්‍රෙන් පුළුවන් කියලා හිතනවා. ඒවත් හේරම ගසා කන වැඩ. හරියට මට කැක්කම පිපුරුම තියෙන මෙතනයි කියලා දොස්තර කියන්න බැරි නම් මොන බොරුවක් දොතන කෙරේ. අපි හිතන හැන විශේෂඥයන්ට අත ගන්නට ඈතින්ලා කියන්න පුළුවන් වෙයි එක්ස්රේ වලින් බලලා වගේ ඉතින් ඒගොල්ලත් කියනවා වම ඌ කියලා. හොඳට මතක තියාගන්න තමන්ට ලෙඩේ තියෙන තමන්ට වේදනාව මෙන්නයි මෙතනයි කියලා කියන්න බැරි නම් ඔය කොයි එකකවත් බොරුව කියන්නේ. අපි ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වා මේ ලෙඩේට එන්න අරපන්. ඇවිල්ලා ඕක පොඩ්ඩක් බලපන් මේ ලෙඩේ මොකක්ද කියලා. එතකොට බෙහෙත අල්ලතයි. ලෙඩේ එනකොටම දොස්තරට බාර දුන්නාට දැන් හැදිලා තියෙන්නේ අන්නේම ක්‍රමයක්. ඒක නිසා අද තියෙන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා මේකට. බෙහෙතෙන් හටගත්ත ලෙඩ අද තියෙන්නේ. අපේ අටුවාචාරින් වහන්සේලා මේ අට වහන්සේ කියන්නේ බුද්ධඝෝස ආචාර්ය වහන්සේ කියනවා බේසජ්‍ය සමුත්තිත රෝගෝ විය අතකිච්චෝ කියලා බෙහෙතෙන් හටගත්ත ලෙඩක් කවදාව සනීප කරන්න බෑ. බෙහෙතෙන් හටගන්න මොකද හේතුව ලෙඩේ එන්නේ ඉස්සලා පැනලා බෙහෙත් බොනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටියන් අහනවා මට තියෙන ලෙඩේ මොකද්ද කියලා. තමන්ගේ රෝග ලක්ෂණ කියන්න දන්නේ. කමඨාන් සුද්ධ කරන්න ගියාමත් යෝගාවචරයෙන් ඇහුවොත් දැන් භාවනා කළ මොනවද තේරෙන්නේ කියලා මං ඊරයට කෑවේ පතෝල ඒකට ලුණු මදි වුණා. ඒ සමට නිින්දෙන් මෙහෙම මෙහෙම උනායි කියලා මේ මොනවදෝ කියනවා. මේ කියන දේ තමන්ට තියෙන දේ කියෝ ඒක මං කවදාවත් බලලා නැහැ කියන. මම භාවනා කරන්න මේ ආනාපාන කරනකොට මට කොහොමද වැටුනේ? සක්මන් කරනකොට වැටුණා වොත් එමේ මුණ දිහා බලන්නේ. මට හම්බෙලා තියෙන අවුරුදු 16 17 භාවනා කරලා තියෙනවා. තමන් මොකද්ද අරමුණ කියලා කියන්න දන්නේ ඒ අරමුණ භාවනා කරනවද වැටෙන්නේ කියලා අපාම ඒව මොකුත් දන්නේ විශාල භාවනා කතා කතා කර. අන්න වගේ මේ අපබ්‍රංශ ලෝකයක් තියෙන මේ අඩු ගානේ පඤ්ඤේන්ද්‍රිය ප්‍රඥාව ප්‍රඥේන්ද්‍රිය මට්ටමට ගිහිලා මට තියෙන්නේ මේ අමාරුව මට මේ තියෙන මේ දුෂ්කරතාවය මට තියෙන මේ මේ රෝගේ කියලා කවුරුත් හොයනකම් ඉන්න යන්න එපා. අන්තික වයසට යනකම් ඉන්නත් එපා. ලෙඩ වෙනකම් ඉන්නත් එපා. මරණ මොහොත යනකම් ඉන්නත් එපා. භාවනාවට දාලා බැලුවොත් විතරක් ඒ රෝගේ මොකද්ද කියන්නේ මගේ චරිත ලක්ෂණ. මම මොන જાති පුරුෂයෙක්ද කියලා තේරෙන්නේ භාවනාවට හිත දාපු දාලා තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකට තමයි අපි බය. Taman hari bayai taman කවුද කියලා දැනගන්න. ඔනිල්ල භාවනා මධ්‍යස්ථානේ මම භාවනා කරා ගිහි භාවනා මධ්‍යස්ථානේ ඒකේ ගහලා තිනවා මේ ඉංග්‍රීසියෙන් ලියපු කාටුන් එකක් චිත්‍ර කතාවක් ඒක ලියලා තිනවා කවදා හරි උඹ උඹේ යථා ස්වරූපේ දැක්කොත් දුවන්න පටන් ගනී භූතෙක් දැක්කයි කියලා කියනවා. ඒ තරම්ම අප්‍රිය ජනක කෙලස් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක දකින්න වෙනුවට අපි නළු නිලියන්ගේ රූප බලනවා. රාජ්‍ය නායකයන්ගේ රූප බලනවා, ටෙලිවිෂන් එක බලනවා, පත්තරේ බල බල ඉන්න මොකද ඇතුළට හිත ගියොත් මේකේ ගණ්ඩ හොඳක් නැහැ. මේකේ තියෙන්නේ අසුචිනෝ පච්ච වෙක්කති. අත්ථීමස්මින් කායේ කේසාලෝමා නකා දන්තා තචෝ මේ කයෙයි මේ කෙස්ය මේ ලොම් ආදි වශයෙන් මේ අසුචි මිස තියාගන්න මොකක්වත් නැහැ. නොදියුණු මනසක ඇති වෙන හිත චිත්තචෛසික ධර්මවල හොදලා ගන්න කියලා මොකක්වත් නැහැ. තියෙන හරියක් තියෙන කෙලෙස්. ඉතින් මේක පේනකොට ආනාපානට සාපේක්ෂව ආනාපානයේ කියන තිරේ මේ සිතුවම ඇඳෙනකොට යෝගාචරය බය වෙනවා ඒ වෙනුවට වෙන වෙන දේවල් කරනවා බුද්ධානුසතිය වඩන්න කැමති වෙනවා මෛත්‍රිය වඩන්න කැමති වෙනවා මරණානුසතිය වඩන්න කැමති වෙනවා මොකද තමන්ගේ தත්ත්වේ පේන්නේ තමන්ගේ தත්ත්වේ දකින්නවා කියන එක එකක් ඒකට මුණ දීලා බලන්න පුළුවන්කම කියන විශාල වීරත්වයක් අන්නේ වීරත්වයේ එන්නේ මේ විපස්සනා පැත්තෙන් ගිහිල්ලා පඤ්ඤා ඉන්ද්‍රිය මට්ටමට ගිහිල්ලා හොඳ හොඳ වශයෙන් නරක නරක වශයෙන් Taman දිහාම Taman බලලා අනුන් බලන්නාසේ ඒක පිළිබඳව පක්ෂග්‍රාහී නොවි කාට හරි වාර්තා කරන්න පුළුවන් ගතියක් එනවනම් බොහෝ නිවනට බොහෝම කිට්ටුයි එහෙම වාර්තා කරන්නේ તો කර්මස්ථානාචාර්යවරයා මේක අල්ලයි මට පිළිතුරු දෙයි කියලා හිතනවා නම් බුදුහාමුදුරුවෝ හිටියනම් ඒ කතාව ඇත්ත. මොකද උන්වහන්සේට ආශ්‍යානුසය ඥාන තියෙනවා පේනවා. දැන් නැහැ. දැන් අපිට තියෙන්නේ Taman භාවනා කරලා කියන ටිකෙන් තමයි සාකච්ඡා කරන ටිකෙන් තමයි. ඒ නිසා පඤ්ඤා ඉන්ද්‍රිය ආපු දවසේ ඒ යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා. Taman තමයි Taman ගැන දන්න වැඩියෙන්ම දන්න කෙනා මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ ඒක ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. මොකද මේ මිනිස්සු වැරදියට පාවිච්චි කරලා කට කතා පතරු නිසා. නමුත් ਸਰුවචනාංශය කියලා තියෙනවා උඹට ගොඩේ එන්න නම් කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරපන් කල්යාණ මිත්‍රට නොවලාහා කියපන්. නැත්තම් කියන්න තරම් වටින කල්යාණ මිත්‍රෙක් හම්බුණා නම් ඒක පුදුමාකාර මෙච්චර ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමට තියෙන 100 100ක් තේරුම් කරලා දෙන වටිනා උරගලක් බවට පත් වෙනවා. සරුවචන සමයි ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා. ඊට පස්සේ මේ પરම්පරාව තමයි දැන් අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන්නේ. අපි හිතනවට වැඩිය කල්යාණ මිත්‍රෝ ගාණක් මේ ලෝකේ ඉන්නවා කියන එක විතරක් මතක තියාගන්න. අපි හිතන්නේ මේ ලෝකෙ කෙලසිලා තියෙන, පිරිහිලා තියෙන ඔක්කොමලා මේ ලාභයට සත්කාර දුවන කට්ටිය කියලා. ඒ මොකද අපි බලන්නේ ලාභ සත්කාර ඇහෙන්නම් පේන්නේ ලාභ සත්කාරට ගිජු වෙච්ච පෙරේතෝ ටිකක් තමයි. අපි බලන්නේ සතිය හරහානම් අපි බලන්නේ ප්‍රඥාව හරහානම් මේ ලෝකේ අනන්තවත් සත්පුරුෂයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අඳුර පාන්නේ, කියා පාන්නේ, ලාභෙට යන්නේ, සත්කාරයට යන්නේ, සම්මානෙට යන්නේ. ඒ නිසා කවදා හෝ පඤ්ඤේන්ද්‍රේ කාටරි ලාවට හරි එන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලට කිට්ටුවෙන් මේ ඉන්න ප්‍රඥාවන්තයා සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒක මහා ආශ්චර්ය ධර්මයක්. ඒක මහා ආශ්චර්ය ධර්මයක්. Taman තුල මේ නිචි සම්මාදිච්ඡය ඒ පඤ්චේන්ද්‍රිය පණන් ගතට පස්සේ මෙච්චර අල්ලපු ගෙදර ඉඳලා තියෙනවා මෙතෙක් කල් දන්නේ. ඒ මොකද අපි බලලා තියෙන්නේ දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. ඒක නිසා සරුවත්යන්සේ සඳහන් කරලා තියෙනවා අපි අල්ලපු ගෙදර ඉන්න මාසයේ ගුණ තිබිච්චාවයි. නමුත් ඒක බලන්න ඕනේ සම්මාදිට්ඨිය. ඒක බැලිය යුතු දෘෂ්ටි කෝණය අපි දන්නේ නැත්නම් කල්ප ගානක් ඈත ඉන්න කෙනෙක් වගේ තේරෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ <clears throat> භාවනා කරන ලෝකයකට වැටිලා ඒ භාවනා කරන පිරිසක ඇසුරු කරනකොට පේනවා මිනිසුන්ගේ කොච්චර හොඳ ගුණ තියනවද කියලා. කොච්චරක් නම් හොඳ වඩන්න ආසාවක් ගන්නවද කොච්චරක් හොඳ වැඩ ගන්නට කැප කරන මිනිස්සු ඉන්නවද කියන එක තේරෙන පටන් ගත්තට පස්සේ මට ඒක අවුරුදු 26 දී වගේ මම මේ පොඩි ඒ වගේ මණ්ඩලයකට නිකන් අහම්බෙන් වගේ වැටෙන්න පටන් අරගත්තා. එතකොට මයි ළඟ තිබුණේම නරක ගති ආස්වාදයේ සොයාගෙන යන ඉතාමත්ම සෙල්ලක්කාර හිතුවක්කාර මේ ඉලන්දාරි ගති. නැත්නම් ඒ පිරිසට ගිහිල්ලා අවුරුදු දෙක තුනක් යනකොට මට තේරෙන පටන් ගත්තා මේ හැම කෙනෙක්ම මට වැඩිය උගත් හැම කෙනෙකුටම මට වැඩි සල්ලි තියෙනවා හැම කෙනෙකුටම ලෝකේ හොඳ නමක් තියෙනවා නමුත් ඒ මිනිස්සු ඉතාමත්ම චාම්ම ඉතාමත්ම තමන්ගේ ගුණ වසංගනගෙන හංග පෙන්වන්න නැතුව ඒ මගේ තියෙන නරකවත් බලන්නේ නැතුව මටත් ඒගොල්ලන්ගේ හැන්දෙන්න ඒගොල්ල කන තරම බෙදෙනවා. ඒක හිතා ගන්න බෑ. ඒ ඒ ඒ වගේ වෙනකොට ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ වගේ සත්පුරුෂ මණ්ඩලයක්, දේව මණ්ඩලයක්, බ්‍රහ්ම මණ්ඩලයක් වගේ ඇසුරු කරනකොට ඒ මිනිස්සු නැමිලා නැහැටි අවුරුදු 3ක් මම ගියාට පස්සේ ඒක පොඩි හැලහැප්පීමක් වුණා. එතකොට මේ මහත් එක්ක ඇවිල්ලා මට කතා කරලා කිව්වා මේ හැලහැප්පීමක් වුණා නේද කියලා. මම කිව්වා මම ඊට පස්සේ එන්නේ නැහැ කියලා මේකට. සෝළුවේ අත ගහගෙන කිව්වා පිස්සු කතා කරනවද අපි මේ බලාන හිටියේ ඔයා තමයි කිව්වා මේ මුළු මණ්ඩලෙම වැඩිම වැඩගත්ත කෙනා. අපි බලාන හිටියයි කිව්වා මේ අවුරුදු 3 ඇතුළත වෙච්ච වෙනස. හැබැයි මට තේරිලා තිබුණේ නැහැ එහෙම කිසිම විශේෂයක්. කත් ඒත් නැන්නේ පේන. ඒක නිසා මේ පඤ්චේන්ද්‍රිය වැඩිවීමට ආසන්න කාරණාව තමයි දැනට ප්‍රඥාව වඩාගත්ත පිරිසක් එක්ක දරදී ඇද්දත් කමක් නැහැ. මොන උදව්වක් කරත් කමන්නේ හැසිරෙන්නේ නැතුව මේ කල් පාප මිත්‍යොත් එක්ක ඉන්න එක නම් කිලෝරක් කරන්න බැරි නිමක් තෙරක් පේන්නේ නැති දුකක් ඒක නිසා ඔය අගස්ති මුනි කියන කතාවේදී සරුවචනාංශේ ඒ අගස්ති කියන පඬිවරයා Hindu ආගමෙත් විශාල ඉසිනාස කෙනෙක් අපේ සරුවචනාංශගේ මේ බෝධිසත්ව චරිතයක් එයාට මේ මිනිස්සුත් එක්ක ඉන්නකොට තේරෙන්න පටන් ගත්තලෝ මේ මිනිස්සු අත්හට්ට පඤ්ඤා අසුචි මනුසා. මනුෂයා කියන සතා Tamange වාසිය විතරමයි සලකන්නේ. අසුචි වගේ. ඒෂා මට ඕනේ නෑ මිනිස්සු කියලා රජකමත් අතහැලා දාලා කැලයක්කට ගිහිල්ලා එක කරගහක් අරගෙන කරගහේ අත්තක වැටෙන ක්වලිටි කයින්ලා තියෙනවා. මහානියගයක් ඇවිල්ලා අන්තිමනේ කරකොලේ විතරයි ඉතුරුලා තියෙන ඒ කකා ඉන්නකොට උදේවරු කොළ ටික කඩලා අවුවේ දානවලු 12ට ඉසලා තැව් ගමුනට පස්සේ 12න් පස්සේ වරඳන්නේ ඒක කාලා තපස් කරන රකින්නවා. ඉතින් සකදේ වෙන්න බලලා දවසක හරියට 12ට 5ක් 12ට 10ක් තියදී එතෙන්ට ගියාට පස්සේ අර මිනිස්සු අර හරි ගස ගස කරකොල ටික ආගන්තුකයාට දුන්නලු. ආගන්තුකයා බඩගින්න ඇවිල්ලා තියෙනවා. ඒකල බැලුවලු මෙයා ආයෙ කරකොල කඩලා වේලක් හයිද කියලා නැකෑවේ නැහැ. ඉතින් පහුවෙන්ද මනුස්සයා කරකොල ටිකක් කඩලා හරි ගසනකොට පහුවෙන්දත් ගිහිල්ලා හරියටම අර වෙලාවටම වගේ ආගන්තුකෙක් වඩෙන් පුලන්නෙක් වගේ හිඟන්නෙක් වශයෙන් අර සක්ත දේවේන්ද්‍රය ඇවිල්ලා තියෙනවා. ඉතින් එදත් දීලා තියෙනවා. එදත් බැලුවල හැන්දෑවේ මේ මනුස්සයා කරකොල ටිකක් කඩන කයිද කියලා නැහැ. තුන්වෙනි දවසෙත් දීලා තියෙනවා. ඊට පස්සේ සක්‍ර දේවනට හිතා ගන්න බැලුව මේ මනුස්සයා පුදුමාකාර වගවීමකින් කටයුතු කරනවා ආගන්තුක සත්කාරයත් කරනවා ඊට පස්සේ කිව්වලු මම සක්‍ර දේවේන්ද්‍රය කියලා ප්‍රකෘති ස්වරූපයෙන් පෙනිලා වරයක් මට ඕනේ වරයක් දෙන්නී කියලා. ඊට පස්සේ මට කිව්වලු එකම වරයයි මං ඉල්ලන්නේ මට පාප මිත්‍යෝ දකින්න නොලැබේවා. ඔච්චරයි වරේ. මම සක්‍රදේම කළේ ඒක හරි ඒක මම සපයන්න මේ කැලේ ඉනකොට වෙන්නේ මමට දෙකක් දෙනවා ඒ මැත්තේ වරයක් මේකත් ඉල දෙවෙනි වතාවටත් මම කියන්නේ මට වරයක් වශයෙන් මට පාප මිත්‍රෝ දකින්න නොලැබේවා කියන ප්‍රාර්ථනාව එතකොට සක්‍රදේ වෙනකොට හොඳයි මම දෙවෙනි සැරේටත් ඒක සාහිත කරනවා තුන්වෙනි වරෙත් දෙනවයි. තුන්වෙනි වතාවටත් මට පාප මිත්‍රයෝ දකිටුනු ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඊට පස්සේ ඇහුවලු ඔච්චර මේ කැලේ විවේකී ඉන්න මනසට ඇයි මෙච්චරම ඕනේ වරයක් ලබා ගන්න පුළුවන් දෙයක් තියෙන මේ පාප ඊට පස්සේ ගොල්ලෝ මම ඇත්ති වෙන්න සංසාරේ කාලා තියෙන්නේ කියලා. කිසි කෙනෙක් කිසි කෙනෙක් ඇසුරු කරන්නේ නැහැ ලාභයකට මිෂන්. විශේෂයෙන්ම කිට්ටුවන්තයෝ ගැන පරිස්සම් වෙන්න. කිට්ටු වෙලා ඉන්න වෙන මොනකටවත් නෙමෙයි මොකක් හරි කඩා ගන්න තමයි. නැත්තම් කිට්ටුවක් නැහැ. එහෙව් ලෝකයක් මේකේ තියෙන නිසා කල්යාණ මිත්‍රේ දකින්න හම්බුණා නම් පඤ්ඤේන්ද්‍රිය සහිත පඤ්ඤේන්ද්‍රිය වඩන කෙනෙක් ඒ මනුස්සයාගේ සුවඳත් එයාගේ වචනේත් එයාගේ ක්‍රියාත් එයාගේ හිතවිල්ලෙනුත් හොඳට පේනවා මේ පඤ්ඤේන්ද්‍රිය වැඩෙන මිත්‍යා දෘෂ්ටි නැති කරන සම්මාදිට්ඨිය ඇති කරන ප්‍රයත්නය කියන එක ලෝකේ සනාතන ධර්මයක් උස්සලා බැලුවොත් පේන නැත්තම් පේන්නේ ලාභයට සත්කාරයට දුවන කැලේ කඩාන දුවන වල් සත්තු වගේ සත්තු జాතියක් ඒ පඤ්ඤෙන්දී වෙන්නකොට ඉස්සලාම Tamanටම තමයි තේරෙන්නේ දැන් මගේ මගේ වැඩක් බලාගෙන මගේ විවේකයක් බලාගෙන මගේ ආනාපාන සතියක් වඩාන ඉන්න ලෝකයක් තියෙන්නේ කියලා මෙතෙක් කල් තිබුණේ ආර්යගේ වැඩ මෙයාගේ වැඩ බෞද්ධාගමේ වැඩ රජයේ වැඩ ජාතික වැඩ ආගමික වැඩ කරණොද්දායත වැඩ নানা ප්‍රකාර ගන්සභා බිස්නස් ඔළුව තමයි ඔළුව තිබුණේ මේ පඤ්ඤෙන්දී ආවට පස්සේ තේනවා ඇතුළට හැරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ පඤ්ඤෙන්දී පඤ්ඤා බලයක් බවට පත් වෙනවා මේ සම්මාදිට්ඨිය සුද්ධ වෙන හැටි. ලුණු ගෙඩියක් පොතු ගහනවා වගේ ඉස්සරහට තරණ පංචින්ද්‍රිය පඤ්ඤා බලයක් වෙන දවස වෙනකොට එයා ඉස්සල්ලාම වශයෙන් තේරුම් අරගන්න මේ ප්‍රඥාවත් අනිත්‍ය ධර්මයක් හැමදාම මෛත් එක්ක හිටින්නේ වරක එයා මාව දාලා යනවා. එදාට විශාල චිත්ත පීඩාවක් ඇති වෙනවා මෙච්චර කල්යාණ මිත්‍රෝ ඇසුරු කරලා මෙච්චර බණ භාවනා කරලා මෙච්චර සුතමේ ඥානෙ ලැබලා මෙච්චර සාකච්ඡා කරලා මෙච්චර සිල් රැකලා ගත්ත මේ ප්‍රඥාව අනිත්‍යයි ඒක දුක පිණිස හිටිනවා කියලා ඒ ප්‍රඥාව වැටිලා විසිරිලා හිත පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ කබ්බරයා පොළොව ගැහුවා වගේ පතුරු ගහලා යන වෙලාවක් එනවා ඉතින් එතකොට දැන් බුදුනොත් නෑ කර්මතාන් සුද්ධ කරන්න කෙනෙකුත් නෑ මේ මොකද උනේ කියලා හරි වික්ෂිප්ත භාවයකට එනවා. හරි ලස්සන වීදුරුවේ මාලිගාවක් හල්ලා එනකොට කවුරු හරි ගලකින් ගැව්වා. කවදා හරි ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් බාටපත් වෙන්නේ අන්න එහෙම ප්‍රඥාව කඩා හැලුණත් මෝහේ ජයගත්තත් නොසැලෙන මනසක් ඇති කරන්න පුළුවන් වෙච්ච දවසේ. මම දන්නවා මේක බොහෝමත්ම අමාරුයි තේරුම් ගන්න. නමුත් මේ දේ තේරුම් ගන්නතෝ විපස්සනා කියන එක තේරෙන්නෙත් නෑ. මේ දේ තේරුම් ගන්නතෝ සම්මාදිට්ඨිය කියන එක තේරුම් ගන්නත් බෑ. ඒ නිසා ප්‍රඥාව තිබුණත් හොඳයි. නැත්තත් හොඳයි. හැබැයි තියෙනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දන්නවනම් මේක තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. මෝහේ මෝහයටපත් වෙලා හිත අවුල්පාස වෙලා අකම්පතිටි ප්‍රඥා බලය. මෝහයට කම්පා නොවන ගතිය තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. ඒක කිසි පොතක ලියන්නෙත් නෑ, ලියන්නත් බෑ, කියන්නත් බෑ. නමුත් මේක තමයි මේ විපස්සනාවේ සමතය ඇති තියෙන ප්‍රධාන වෙනස සමතේදී ඒකාන්තේම දිගට යන සීලයක් සමාධියක් ප්‍රඥාවක් නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. වැඩිචි දවසේ කැඩිච්ච දවසේ ඉසాత බඳගෙන අඬනවා. විපස්සනා කරන එකනා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම පවා අනිත්‍ය බවත් දුක් පිණිස පිටන බවත් ඒ නිසා ප්‍රඥාව තියෙනවනම් ආ තියෙන බව දන්නවා. දැන් නෑ විසිරිලා ඒ බව දන්න. මේ දෙකේම සැලෙන්නේ නැති ගතියක් මනුස්ස මනසේ තියෙනවා. නමුත් අපි කවදා ක්‍රියාවත් කරලා නැහැ. අපි තුන ඒ වෙලාවේ අඬන්න ඕනේ. අපි වෙලාව පච්චත්තාප වෙන්න, අපි වෙලාව වහ කන්න ඕනේ, අපි වෙලාව කෝච්චිය පනින්න ඕනේ, ඒ වෙලාවට නැත්තම් මොහොතේ පනින්න ඕනේ කියලා අපිට හිතේ. ඔත් මනුස්සකමත් එක්ක මේක අපේ තියෙන ඇතුළෙම අපිට තියෙන හැකියාව තමයි මේ දෙකේම නොසලන ගතියක් තියෙන්නේ. සරුවචන්සේ වැඩ ඉන්න කාලෙම ස්වාමීන් වහන්සේලා දෙනමක් දැලිපියෙන් බෙල්ල කපාගෙන ශේදී නසාගත්තා. ඒ මොකද ලස්සනට හදාගෙන හිටපු මේ සතිය සමාධිය එකපාරට කඩලා ගියා. ඊට පස්සේ තෝ මොකටද ඉතින් ඇති වැඩේ මම මේ ලෙඩ වෙනකොට වැඩක් ගන්න කියලා හදපු එක, වයසට යනකොට වැඩක් ගන්න කියලා හදපු එක, මරණ මොහොතදී වැඩක් ගන්න කියලා හදපු එක, ඉතින් මේක කැඩලා ගියා නම් මොකද්ද කියලා විශාල චිත්ත පීඩාවකටපත් වෙනවා. නමුත් පුරුදු කරා නම් මැරෙන්න ඉස්සර වෙලා ලෙඩ වෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සර වෙලා එහෙම ප්‍රඥාව එන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා මේ දෙකටම නොසැලෙන්න පුළුවන් ගතියක් මනුස්ස මනසේ තියෙනවා මේක තමයි තීරිසංසතා සහ මනුස්ස අතර පරිණාමයේ ඇති ශ්‍රේෂ්ඨත්වය අපි පරිණාමය වෙච්ච සතේ තිරසනාට බෑ මේක. තිරසනා සහජාසිත වැඩ කරන්නේ. මානසික ආවේගයට වැඩ කරන්නේ යාට කදාකත් මේක තේරුම් ගන්න. මනුස්ස මනස හදන්න පුළුවන්. පුහුණු කරන්න පුළුවන්. ප්‍රඥාව අවශ්‍යයි. ලෞකික ප්‍රඥාව අවශ්‍යයි. ලෞකික සම්මාදිට්ඨිය අවශ්‍යයි. නමුත් මේක හැලෙන වෙලාවක් එනවා. මේව අනිත්‍ය ධර්ම සැලුණට කම්පාන වෙන මනසක් දැක දැක දන දන මේක ඇති කරගන්න පුළුවන් නම් අන්නේ මෝහය ආපුවාම කම්පා නොවන මනසේ ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. පැවිදි උපවිදි කියලා වෙනසකුත් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා වෙනසකුත් නැහැ. ඔන්න ඔකයි මනුස්සකම කියලා කියන්නේ. අපි හිතනවා බෞද්ධ වෙච්ච නිසා මට මේ නොසරණපත්ති එන්න ඕනේ මම ගෑණියක් වෙච්ච නිසා මට එන්න ඕන පිරිමියෙක් වෙච්ච නිසා වෙන්න ඕන මම අරණ්‍ය ගතලා පැවිදි වෙච්ච නිසා එන්න ඕන කියලා ඒ කිසිම වගවීමක් මේකට නෑ මේක පුහුණු කරපු කෙනාට විතරක් තේරෙනවා ප්‍රඥාව පවා Taman අතහැරලා යනවා අන්නේ යන වෙලාදී නොසලී ඉන්න පුළුවන් නම් මෙතන තමයි බුදුහාමුදුරගේ රැස්වි දෙන තැන. මෙතන තමයි බුදුහාමුදුරගේ ධර්මයේ සජීවී වෙන තැන. මෙතන තමයි තමයි සංඝයාගේ ගණේට වැටෙන තැන. මෙතන තමයි තමන්ගේ සීලේ මල්පල ගන්න වෙන තැන. එදාට තේිනවා කොච්චර ප්‍රඥාව කරනවා සීලේ කැඩලා නැහැ. ඔය රජවචන්ස වැඩි ඉන කාලේ හිටියා මේ අස්සජී කියලා හාමුදුරු කෙනෙක් බොහොම හොඳට ධ්‍යාන භාවනා කරලා ඕනෙ ලෙඩක් ආවම ධ්‍යානට හිත දාලා විවේක වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහොම ජයට ජීවත් වුණා මහානකමේ. නමුත් අන්තිමට ලෙඩක් ඇවිල්ලා ධ්‍යානෙට ය아가න්න බැරි වුණා. ඒ වෙලාවේදී පුදුමාකාර චිත්ත පීඩාවකුයි ලෙඩයි. ඇඟ ලෙඩ, ඇඟ වේදනා. අන්තිමටම දැන් මරණාන්තිකයි ළඟින් උපත්තා ගහන ගා සරුවචනංශර ගිහිලා කියන්න අස්සජීට අන්තිමයි කිය. ඊටාම දුක්ඛිත වෙන්නවයි කිය. ඉතින් එතෙන්දි සරුවචනංශේ හැම කෙනෙක් ළඟටම සරුවචනංශේ වඩින්නේ නැහැ විශේෂ රීතියක් නම් වඩිනවා. මෙතෙන්දි වඩිනකොට ඇඳ ලෙඩ ඇඳෙන් නැගිටින්න හදනවා සරුවචනංශ වඳින්න. ඊට පස්සේ කෝ නෑ නෑ සරුවචනංශර වඳින්න ඕනේ ලෙඩාගේ පහසුව බලන්න ඕනම ඉඳේ හිටපන් කිය. ඊළව කොහොමද අස්සජී සැපසනේ පානී ස්වාමීන් වහන්සේ මොන සැපක්ද මම මේ මහානකට හම්බෙච්ච ලොකුම සැප විදිහට මට ධාන ශක්තිය තිබුණා. මං එන වේදනාවල් එක යටපත් කරගෙන හිටියා. අනේ ස්වාමීන් වහන්සේ දැන් වේදනාව මරණාන්තිකයි මට ධානත් නැහැ. මගේ හිත සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. ගණ්ඩ දෙයක් නැහැ කියන. ඒකට සරුවජන ඥානා මේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ අස්සජී උඹත් හිතන මේ බුද්ධ ශාසනයේ අන්තිම කෙලවර ඔය වගේ සමාධියක් කියලා. ඔබ සීල ගැන මොකද කියන්නේ කියලා. එනවා ස්වාමීන් වහන්සේ මෙච්චර දුක් පීඩා වුණත් බෑ සීල නම් බින්දුවක් කැඩලා නැහැ කියලා. සීලේ හොඳට තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා අස්සජී මේ සමාධිය කියන එක යන්නේන එක. ඒක යන්නත් ඕනේ එන්නත් ඕනේ කියන ප්‍රඥාවත් යන්නත් ඕනේ එන්නත්. නමුත් උඹේ යුතුයකම තමයි ප්‍රඥාව තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් මේ සීල කඩා ගන්න තියෙන්නේ. උඹේ කරලා තියෙනවනේ ඒ නිසා සීල තියෙන විනාට ඕන වෙලාවක ප්‍රඥාව හදන්න. ඕන වෙලාවක සීලය සමාධිය හදාන්න ඕන නිසා මේ සීලය ගැන පිරිසුදු වෙනවා නම් ඒක තමයි උඹට තියෙන දෑවැද්ද ඒක තමයි බෙබූදල ඒක තමයි උඹට භව සම්පත්තිය කියලා කියනකොට අසජ්‍ය හැමරණ විශාල සතුටක් පහළ වෙනවා මෙච්චර දුක්ඛිත තත්ත්වයේදීවත් මම සිල් කඩාගත්තේ නැහැ ඒ ඇති වෙච්ච ඉස්පාසු ඒ අස්සසිලේ බණ කියලා මරණ වේදනාව මත රහත් කරනවා අසජි ස්වාමීන් වහන්සේ ඒක නිසා මේ ගුණය අපි ළඟ තියෙනවා. මේක බුදු කෙනෙක් පෙන්ලා දෙන්න. අපිට වෙන්නේ මොකද? දරුවෙක් මැරුණොත්, වස්තුව නැති වුණොත්, ඥාති විශේෂණක් වුණොත්, ඉෂාත බැඳගෙන අඬලා හරියට මේ දරුවා හැම ආත්මෙන් ආත්මයට ගෙන අප එකක් වගේ. එතන මේ කාර් එක, මේ ගෙදර, මේ ජීවිතේ මැරුණ පස්සෙත් ගෙනින එකක් වගේ. මේක හිටපු යන ඉඳලා ආපු ආත්මේ ඉන්න දරුවා මැරුණාම කොහොම අඬනවා? දැන් මේක තමලා ගිහිල්ලා ඊගා උපදින ආත්මේ හම්බෙන දරුවලා කොහොම අඬනව නෑ. මේ දැන් තියෙන එක අල්ලගෙන මැරෙන්න කතා. මේක සරුවචනanse පෙන්නන්නේ මේ පළල් චිත්‍රේ නොදැකීම නිසා ප්‍රඥාව මොටවීම සිදුවන එකක්. ඒ නිසා ප්‍රඥාව නැති වුණත් නොසලෙන මනසක් ගන්න පුළුවන් නම් මෝහේ පමාදේ මෝහේ අකම්පතිටි ප්‍රඥා බලං කියලා මේක ඇත්තටම හුඟා කමාරුවෙන් හිතට දාගන්න ඕන එකක්. ඒ නිසා බුදුහාමුදුරු කියනවා පඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ප්‍රඥාවන්තයාට විතරයි මේක තේරෙන්නේ. මොකද මතයක් වශයෙන්වත් දර්ශනයක් වශයෙන්වත් මුල ධර්මයක් වශයෙන්වත් මේක හිතට දාගන්න තමාරු කැමැතිත් නැහැ හැකියාවකුත් නැහැ. ප්‍රඥාව කියන එක ඇති වෙන නැති වෙන එකක්. නැති වුණත් නොසලී ඉන්න පුළුවන් ගතියක් මනුස්ස කමේ තියෙනවා. එදාට ප්‍රඥා බලය බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා මේකේ බොජ්ජංග මට්ටමට නගින්නේ. යාට තේරෙන්න පටන් ගන්නවා ප්‍රඥාවෙන් ඇතිකොට ප්‍රඥාව මෙහෙමයි හිත වැඩ කරන හැටි නැතිකොට ප්‍රඥාව මෙහෙමයි හිත වැඩ කරන හැටි ප්‍රඥාව ඇති බව නැති බවේ වෙන් කරලා හරියට විසඳලා විෂදව විෂිතුරුව දැක ගැනීමේ ශක්තියට කියනවා ධම්ම විචය කියලා. ඒක විමසුන් නොවන කියලා කියනවා. විචක්ෂණතාවය කියලත් අපි සිංහලට දාලා තියෙනවා ධම්ම විචේ කියන එක මෙන්න මේ විචක්ෂණ බුද්ධිය කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රඥාවෙන් කෙලපැමිණිච්ච ඔටුන බලන් ගත් එකක් නෙවෙයි ප්‍රඥාව නැතිකොට නැති බව දන්නවා ප්‍රඥාව ඇතිකොට ඇති බව දන්න. දැන් තමන් ආශ්‍රය කරන ප්‍රඥාවන්තික එක්කන දන්නවා. මෝඩෙක් එක්කන දන්නවා. මෝඩයට මෝඩයා කියන්න යන්නෙත් නැහැ. ප්‍රඥාවන්තට ප්‍රඥාවන්ත කියන්න යන්නෙත් නැහැ. මේ දෙන්න දෙකක් බව දන්නවා. ඒක හරියමයි. මෙතෙන්දි හරීම අමාරුයි හැම යෝගාවචරයකම සෑහෙන පසුබෑම් රාශියක් කරා තමයි මේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් වඩපත් කරගන්නේ ඊට පස්සේ මේක ධම්ම විචයක් වඩපත් කළා අපි හොඳ ඥානවන්ත ප්‍රඥාවන්ත හිත ඇති කරන්න ඕනේ ප්‍රඥාවන්ත ඥානවන්ත ඇසුරු කරන්න ඕනේ මොකද ලෝකේ වැඩි හරියක් ඉන්නේ එහෙම නෙමෙයි ඉතින් අනික් ගොල්ල හම්බුනට අඬන්න තොරන්න යන්න නරකයි ඇත්තටම ප්‍රඥාව නැති මිනිස්සුයෙකුට ඔබ ප්‍රඥා නැති මිනිස්සෙක් කියලා කියන එක විතර ලෝකේ හතුරන් ඇති කරගන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. නිචේක දැනගෙන කරවන්න නිකන් එකයි තියෙන්නේ. ප්‍රඥාවන්තයා දැක්කත් ප්‍රඥාවන්තට ඇලි ගලි ආසේ යන්න කැමති ප්‍රඥාවන්තයා ඉඩ දෙන්නේ නැහැ. එයා විවේකයට කැමති. ඒ නිසා ඒ දෙකේදී මේක ප්‍රයෝජන අරගෙන වැඩ කරන ධම විචේ සම්පොච්චංගේ ආවට පස්සේ ඒ යෝගාවචරයා නිකන් වලගොඩලි සමතලා කරගත්ත බිමක යනවා වගේ ප්‍රඥාව ඇතිකොට ඇති බව දැනගෙන සතුට වෙනව නැතිකොට නැති බව දැනගෙන සතුට වෙනවා ඊට පස්සේ සර්වචනාංශේ විශේෂම ආනාපාන සති සූත්‍රයේ වගේදී පෙන්ලා දීලා තියෙනවා මේ ඇති කරගත්ත ධම්ම විචේ සම්පොච්චංගය ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිසක් ගන්නු පස්සේ විවේකීව මේ ධර්ම ගුණේ වඩන්නේ කියලා. ඒ කියන්නේ බහුලීගත කරන්න කියනවා. නැවත නැවතත් පෙන්ලා දෙන්න කියනවා. මෙන්න මෙහෙමයි ප්‍රඥාව ඇතිකොට මෙහෙමයි ප්‍රඥාව නැතිකොට. මේ දෙකම උඹේ කර්මානුරූපව පෙර කරන ලද කර්මානුව සිද්ධ වෙන දෙයක්. මේ දෙකේදී නොසැලෙන ගතිය තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට නැත්නම් ආර්ය වූ සම්මා සමාධියට හේතු වෙන්නේ. ධම්ම විචේ සම්බොජ්ජංගයේදී විවේක නිශ්චිතව විරාග නිශ්චිතව ඒ කියන්නේ විවේක නිශ්චිතව කියලා කියන්නේ එනකොටත් විවේකියෝ බලයි යනකොටත් විවේකියෝ බලයි ප්‍රඥාව එනකොටත් විවේකයි ප්‍රඥාව නැති වෙනකොටත් විවේකියෝ බලයි විරාග නිශ්චිතව ප්‍රඥාව එනවයි කියලා ආදරෙන් සිපවලඳ ගන්න යන්නෙත් නැහැ නේතුණයි කියලා ඉසాత බැඳගෙන අඬන්න යන්නෙත් නැහැ නිරෝධ නිශ්චිතව හොඳට තේරුම් ගන්නවා සංසාර අපි කරපු නැති තමයි දැන් ප්‍රඥාව Tamange නිරුද්ධ වෙලා යන වෙලාවේ වෙන් වෙලා යන වෙලාවේ 100න් ඉන්න එක. ඔළුව අවුල් කරගන්න නැතුව, කෝච්චර පනින්න නැතුව, වහකන්න නැතුව, මුහුදේ පනින්න යන්න නැතුව මේ ප්‍රඥා නිරුද්ධ වෙන වෙලාව නැති වෙන වෙලාවක් මම මේක දිහා බලන ඉන්න ඕනේ. පටිනිසක් ගන්න පස්සේ මේ ප්‍රඥාවත් කවදාද අතහරින්න වෙනවා මාර්ග ඥානෙට යන්න. මාර්ග ඥානය ඥානයක් තමයි. නමුත් මේ අතහැරීමෙන් තමයි නැත්නම් මේවට කියන ප්‍රේමේ නැති කිරීමෙන් තමයි මාර්ග ඥානට යන්නේ. ඊට පස්සේ තමයි මේ ධම්මවිජේ සම්බොජ්ජංගයේ මාර්ගාංග වූ සම්මාදිට්ඨියක් බාටපත් වෙන මේ පුද්ගලයා දන්නවා. යම් සම්මාදිට්ඨියක් තියෙනවා දැන් සම්මාදිට්ඨිය තියෙන බව දන්නවා. යම් මිච්ඡාදිට්ඨියක් තියෙනවා මිච්ඡාදිට්ඨිය තියෙන බව දන්නවා. ඕනෝකටයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ නිසා සම්මාදිට්ඨි පුද්ගලයෙක් ඉන්නවා මිච්ඡාදිට්ඨි පුද්ගලයෙක් ඉන්නවා කියලා දැක්කම ඒක ක්ෂණ මාත්‍රයි. ක්ෂණ භංගුරයි වරක සම්මාදිට තියෙනවා මරක මිච්ඡාදිට තියෙනවා මේ සම්මාදිට තිබුණ හිතේම මිච්ඡාදිටිය පහළ වෙන්න මිච්ඡාදිටියට ලැජ්ජ බයක් නැහැ. ඒ මිච්ඡාදිට තිබුණ හිතේ ආ ඊගා චිත්තක්ෂණේ සම්මාදිටිය පහළ වෙන්න හිතේ ලැජ්ජ බයක් නැහැ. හිත කියන්නේ ඒ තරම්ම ක්ෂණ භංගුරෝ යහුසුළු දෙයක්. මේ සම්මාදිටිය විය යුතුයි. එතකොට මම සතුටු වෙනවා. මිච්ඡාදිටිය නොවිය යුතුයි. මම ඒකෙන් අයින් වෙනවා කියලා කියනවනම් ඕකට තමයි අභාවිත මනස කියලා කියන්නේ. භාවිත මනස හරියට මේක මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්නා ගතියක්. අන්න ඒ වගේ මේ අෂ්ටලෝක ධර්මෙන් කම්පා නොවන මනසකින් තොරව කදාකවත් බෑ ওই මාර්ග ඥානයකට සංඛාර උපේක්ෂා ඥානයකට කිට්ටු කරන්න. ඉතින් සමේක තර්කයෙන් යාගන්න බැරි තරම් ගැඹීරත්වයක් තියෙනවා. හැබැයි මේක භාවනාවේ වඩන එකක් නෙවෙයි. මේක අපි ළඟ තියෙන ගුණයක්. අපි මේක උරගගා බලන එක තමයි කරන්නේ. භාවනා කරනකොට විවිධ தত্ত্বයටදී මේක බිම දානවා ආය ගන්නවා බුදුහාමුදුර උපමාවකට දෙන්නේ රත්තරන් භාණ්ඩයක් වතුරේ දාන මිනිහා වරක ගින්නට දානවා වරක ඇල්ලතර දානවා ආය ගින්නට දානවා ආය ඇල්ලතර දානවා ආය ගින්නට දානවා ආය ඇල්ලතර දානවා ඒකට වටේ තියෙන කුණු කච්චල් ටික කැපිලා මැද තියෙන දඹරත්තන්න මතුවේ. බුදුරජාණන්සේගේ ප්‍රතිපදා සම්පූර්ණම ওই ගින්නරයි වතුරේ ප්‍රතිපදාවක් තියෙන්නේ. උන්වහන්සේක හෙලිදරව් කරනවා පබස්සර මේ දම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට්ටං. මහන්නේ මේ හිත ප්‍රබහස්සරයි ඒක ආය කාටවත් මේ පලිපුවේ දාන්න ඕන කම නැහැ. නමුත් පිටේ තියෙන කුණු කච්චල් ටික නිසා තෙල් ගුණ නිසා මේක අඳුරු පැහැවෙලා තිබුණට ඇතුලේ දඹ රත්තරනේ. තං අසුතෝතෝ පුතු ජනෝ නප්පජානාති. මෙන්න මේ බව නෑසූ විරු පෘථග්ජනය දන්නේ නැහැ. නිසා මේ මනසට කවදාකවත් සමාධි භාවනා කරන්න බෑ. මොකද එයා හැම වෙලාවෙම සමාධිය එක දිගට බලාපොරොත්තු වෙනවා. නමුත් ධෛර්යය පිණිස සරුවචනanse කියනවා දේශනා කරනවා මතක් කරනවා පබසර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිට උපක්කලිටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. මහණ මේ හිත, මනුෂේ හිත නිවන් දකම හිතක්. ඒක ප්‍රභාසර හිතක්. මොන්නේ පිට තියෙන කුණු කච්චලේ බොහොම තුනී සිවියක්. මෙන්න මේක ආර්යයන් වහන්සේ දන්නා. තස්ස අරිය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදාමි. යා වටන් ගන්නෙම භාවනා හැකි සංඥාවේ. අර කුණු ටික තියා බලලා ඒකට නොදකින් නොපතන් කී කිය ඉන්නවක නෙවෙයි කරන්නේ මට කල හැකි මම කරනවා කින් මේ කුසල ඡන්දේ මේ කියන අදිමොක්ෂ චෛත්‍යකය ආවට පස්සේ ඒ පුද්ගලට බාහන හරියනවා මෙන්න මේ විදිහට මනුෂ්‍යාත්ම භාවයක් ලැබීමම බුද්ධෝත්පාද කාලයක් ලැබීමම මේ ඇහ කන දිවනාසය අංග පුලාවක් සහිතව ක්ෂණ සම්පත්තියක් ලැබීමම බණ අහන්න ලැබීමම පැවිද්දකට යන්න පුළුවන් වාසනාව තියෙන කමම කල්යාණ මිත්‍රයන් ඉන්න කමම දුර්ලභ වස්තු මේ අපි ඔක්කොට මේක ලැබිලා තියෙනවා නමුත් පෘථජන වෙච්ච එක නීහනිකට ධාන චක්කුණු පංචස්කන්ධේ කියාගෙන හරි ශෞත්තු කියාගෙන ඔය ඉති අර අඳුරු පැත්ත අතකකා ජීවත් ලෝකෝත්තර මාර්ගංගයට යන්න හදනෝ ආර්ය ශ්‍රාවකයා කවදාකවත් ඒ කුණ කතා කරන්න යන්නෙත් නෑ අයිතිවාසිකම් කියන්න යන්නෙත් නෑ ඒක තිබිච්චාවයි මේක ඇතුළේ තියෙන මේ බුදු වෙන්න පුළුවන් හිත නිවන් දකින්න පුළුවන් හිත මහරහත් වෙන්න පුළුවන් හිත සාදු කියා මං ඊපදනේ බුද්ධෝත්පාද කාලේ මට මනුසකමක් තියෙනවා මට ක්ෂණ සම්පත්තිය තියෙනවා ආදි වශයෙන් ඒකම සමාදන් වෙනකොට කවදාකවත් අර පිට තියෙන කුණ මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මේ කියාගන්නෙත් නෑ හැබැයි කුණට විලිලැජ්ජාවක් නැහැ. මම නොකියවත්, මගේ නොකියවත්, මගේ ආත්ම නොකියවත් ඒක නැවත නැවත එනවා. නැත්නම් අයිතිවාසිකම් නොකියන තාක් තමන්තර ප්‍රභාසර හිත එහෙම නැත්නම් පඤ්ඤේන්ද්‍රය බාටපත් වෙච්ච පඤ්ඤා බලය බාටපත් වෙන ධම්මවිජේ සම්බොජ්ජග්ගය බාටපත් වෙන සම්මා දිට්ඨියක් බාටපත් වෙන හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ පිරිසුදු වෙනකොට දවසකේ තුනි කුණු ටික සමාදන් වෙනවා වෙනුවට අර ප්‍රභාසරේ සමාදන් වීමම සංකාරුපික ඥානෙ පැනලා අනුලෝම වශයෙන් ගෝත්‍ර භූ වශයෙන් අර රීටි පයින් වෙලා රිට විසි කරලා ජවයේ අරන ගැම්ම අරගෙන යහපැතට පයින්නා වගේ ඒ ඇති වෙන පෙළ ගැස්ම ඒ පදම ඒ ඒ එකලස නිම වෙන්නේ කෙලවරපත් වෙන්නේ කෙලපැමිණෙන්නේ මුදුන්පත් වෙන්නේ මේ ආර්ය වූ සමාධියකින්. ඒක හරියටම මේ එහෙම වෙලා තිබුණු සාධක ටික පෙළ ගැහෙන එක විතරයි වෙලා තියෙන්නේ. ඒක අහම්බයක් සිද්ධ වෙන්නේ. නමුත් එතකන් අපි කරන්නේ එක එක කොටස් විශේෂණය කරගෙන කරගෙන කරන වැඩ කරලා කවදා හරි ටික පෙළ ගැහිච්ච දවසේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මේක සාසනික ආශ්චර්යයක් මේක සරුවත් යනන්සේක වචනෙන් කියනවනම් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මහණෙනි මේ අපි විඳින දුක ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් ඇත්තම දුකයි තමයි. නමුත් මේ දුක දුක වශයෙන් දැකීම විතර සුන්දර දෙයක් මනුෂ්‍ය ජීවිතේ ඇත්තෙම නැහැ. අපි මුළු ජීවිතේ පුරාම කරන්නේ දුක නැති කරන්න උත්සාහ කරන්නේ. මේකේ සරුවත් chance කියන්නේ ප්‍රඥාව තිබුණත් සතුට වෙනවා නෝ තිබුණා සතුට වෙනවා. දුක් වේදනාවක් ආව සතුට වෙනවා සුඛ වේදනාවක් ආව සතුට සතුටනේ සමහිතින් බලනවා. ආන්නේම කළ මේක හරහා ගිය දවසේ තේරෙන පටන් අර ගන්නවා. මේක මිනිස්සුයෙකුට පමණක් මේ කියන මාර්ගාංග හරහා ක්‍රමයෙන් දිනු කරනවා මිස කවදාකවත් බලාපොරොත්තු වෙන විදිහට සියලු දෙනාටම එකම ධර්ම මණ්ඩපේ මෛත්‍රී බුදුචානන් වහන්සේ දැකීමෙන් නිවන් ලැබේවා කියනකොට සාදු කියලා හම්බ වෙන්නේ නැහැ. සාදු කියවට වැඩක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න එපා. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ භාවනා කරන එකයි. දැන් භාවනා කෙරුවොත් නම් මේ බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා අල්ලලා දැයි නැත්නම් කොහොමද ඔයගොල්ලෝ අඳුරන්නේ? මෛත්‍රී බුදුහාමුදුරුවෝලා ඇඩ්‍රස් කාඩ් එක දෙයිද මම මෛත්‍රී බුදුහාමුදුරුවෝ මෙන්න මං ආවා මයිලකට එන්න කියලා. හොයන්න හම්බෙන හුලඟක් වගේ හම්බ වෙන එකක් නෑ. බුදුන් දකින්න මේ ජීවිතේදීම දැන්මම මේ කියන ධර්ම ටික වැඩුවොත් මෙන්න සත්පුරුෂයා මෙන්න අසත්පුරුෂයා මෙන්න පඬිතයා මෙන්න අපඬිතයා මෙන්න පඬිතේ හිතවිල්ල මෙන්න අපඬිතේ හිතවිල්ල කියලා Taman තුර දැක්කේ නැතුව බුදුන් දකින්න ඇති බණත් අහන්න ඇති ඒ නමුත් අපි තාම සංසාරේ ඉන්නේ මොකද බුදුන් අඳුරන්නේ නැහැ ධර්මයේ දකින්නේ නැහැ දැන් බැරි නම් කවදාවත් බෑ මේක තමයි අවුරුදු 45ටම නිස්සරණේ දිගටම ගෙනාපු තේමාව දැන් අපි ටිකක් සද්දෙන් කතා කරමු. එච්චරයි වෙනස. ඒක නිසා හැමදෙනික්ම හිතා ගන්න ඕනේ මේ අපිට හම්බෙලා තියෙන ඉඩ ප්‍රස්තාව කවදාකවත් අහම්බයක් නෙවෙයි. අපි මෙතෙක් කල් කරනද ඒ පින්කම්ම නිසාම ලැබිච්ච දෙයක්. නමුත් ඒක තවත් උපවත් කරගන්න එක හරියටම ඒ වැඩිට බහිනවා කියන එක කවුරු කරලා දෙන්නේ නැහැ. ඒක නිසා තව තවත් ඒකට ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රඥා බලයක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් සම්මාදිටි මග්ගංගයක් බවට පත් වෙන බවට නිතර එළඹ සිටි සිහිය තියෙනවනම් ඒක නිකන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ ගඟක් දිග පල්ලෙහාට ගලන ගලක් අගුකොන් කැපිලා මොට්ටම් මට්ටම් වෙලා බෝල ගලක් වඩටපත් වෙනවා වගේ දිගටම සිද්ධ වෙනවා ඒ සඳහා ක්ෂණය ඉක්මවන්නේ නැතුව යෙදී ගත කිරීම තමයි මේ අප්‍රමාදය කියලා කියන්නේ යෝග වෙනවයි කියලා කියන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් තවදුරටත් අප්‍රමාදයේ දිනු කර ගැනීමට භාවනා කර්මාන්තයේ යෝග වීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් නතර කරන බලාපොරොත්තු වෙන සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා